අවසරයි ගෞරවනීය ස්වාමීන් වහන්සේ සද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අද ජූනි මාසයේ 16 වෙනිදා අපේ වැඩමුළුවේ 6 වෙනි දවසේ 6 වෙනි ධර්ම දේශනාව දේශනාවදී අවසාන ධර්ම දේශනාව ඒ සඳහා සිටු දෙනා tempත් වෙලා සාදුකාරයක් පවතුන නමෝ තස්සේ භගවතු වරහතු සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු වරහතු සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු වරහතු සම්මා සම්බුද්දස්සේ ජාතිපච්චයා ජරා මරණං තීති කෝපනීතං උත්තං ජාතිපච්චයා නුකෝ ජරණං ජරා මරණං නොවා කතං වා එත්තෝති ජාතිපත්‍ය භන්තේ චරා මරණං ඊවං නෝ එත්ත හෝති තී අවසරයි කරුකටේජි ස්වාමීන් වහන්සේ ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි මේ සාති භික්ෂුවගේ මේ පරිදි දෘෂ්ටිය හේතු කරගෙන ඇති වෙච්ච මේ දෙබසින් එහෙම නැත්නම් මේ ධර්ම සාකච්ඡාවෙන් සර්වජන් වහන්සේ අවස්ථාව අරගෙන අනිකුත් සියලු දෙනාටමත් සැක දුරු වෙන විදිහට විඥාණය කියන එක එතන එතන හට ගන්න තැනක් එකක් විදිහටත් එහෙම නැත්නම් සාති භික්ෂුව කියපු විදිහට එකම විඥානය එක දිගට පහළ වෙන එකක් නෙවෙයි එතන එතන ක්ෂණ භංගුර වශයෙන් හට ගන්න එකක් බව එහෙම නැත්නම් භූතයක් බව ඒ හට ගැනීමට එතන එතන ඒ ඒ ආහාර ඒ ඒ හේතු ප්‍රත්‍ය අනුව හටගන්නේ කියන එක යම් යම් විදියකට ඒ හේතු ප්‍රත්‍ය නිරුද්ධ වෙනවද නිරෝධ වෙනවද දුරු වෙනවද ඒ ඒ වෙනකොට ඒ හටගත් විඥාණය එතන එතනම අවදීස රහිතව සේත රහිතව නිරුද්ධ වෙනවා කියන කාරණා තුනෙන් තමයි ඒ තුනට ඒ සාක්ෂියට කාය සාක්ෂි වශයෙන් හිටපු භික්ෂුන් වහන්සේලාගේ සාක්ෂියෙන් තමයි ඒ සාති භික්ෂුවගේ මතේ පුත්‍රජානනාංශේ ඛණ්ඩණය කරන්නේ එහෙම නැත්නම් ඒක නිෂ්ප්‍රභා කරන්නේ මේ විදිහට කාරණා තුනක් එළියට අරගෙන සර්වචන් වහන්සේ විඥාණය ඒ ඒ ඇහි කනේ දිවේ නාසයේ කයේ වශයෙන් පහළ වෙන හැටිත් ඒ පහළ වෙන්න ඒ ඇහැට ඒ රූප අවශ්‍යයි. ඒ කනට ඒ ශබ්ද අවශ්‍යයි. ඒ නාසයට ඒ ගඳ අවශ්‍යයි. ඒ දිවට ඒ රස අවශ්‍යයි. ඒ කයට ඒ පහස අවශ්‍යයි. එකක්වත් දු විඥානේ පහළ වෙන්න බෑ. ඒ නිසා විඥානේ එතන එතන පහළ වෙන ගතිය කියන්නේ එක සත්‍යයක්. ඒක පහළ වීමට අදාළ ආහාරය මත අදාළ හේතු ප්‍රත්‍ය අවශ්‍ය බව කියන එක තව සත්‍යයක්. මේ පහළ වෙන රූප, ශබ්ද, ගන්ධ, රස වෙනස් වෙන ස්වභාවයේ තියෙන නිසා ඒවා ප්‍රകൃතියෙම ඇතිව නැති යන නිසා එවැනි ඇතිව නැතිව යන සැහැබියත්තා වූ රූපයකින් හටගත්ත විඥාණය ඒ රූපයේ නැති වී යනකොට අවශේෂ නැතුව එතනම නිරුද්ධ වෙනවා. ඒ නිසා රූප බලමින් හිටපු කෙනෙකුට ඒ රූපය පිළිබඳව කිසිම පසු ප්‍රතිපලයකින් තොරව සද්ධාහන්න යන්න පුළුවන්. ඒතර රූපයෙන් පිළිබඳ කිසිම සම්බන්ධයක් ඒකේ නැහැ. තත් දහන එකනට ඕනනම් ආය රූපෙට යන්න පුළුවන්. නැත්නම් වේදනා මේ ගන්ධ රස පහතට යන්න පුළුවන්. මෙන්න මේක විස්තර කරලා මේ ඒක විස්තර කරන්නේ මේ එක පුද්ගලයෙකුට ඉන්ද්‍රිය පහක් තියෙනවා. ඒ ඉන්ද්‍රිය පහටම එකම විඥානයයි තියෙන්නේ. ඒ විඥානය ඒ ඉන්ද්‍රයන්ගේ ප්‍රකාශ භාවටපත් වීම ඒ ඒ ඉන්ද්‍රයන් සහ ඒ ඉන්ද්‍රට දාලා අරමුණු අනුව සිද්ධ වෙනවා. ඒ නිසා එක දිගට ගලන විඥානයක් මෙතන නැත්තේ නෑ. එතන එතන පහළ වෙන ස්වરૂපයක් මේකේ තියෙනවා. ඒ විතරක් නෙවෙයි එකකින් එකට මාරිනොට එක 100ට 100ක්ම නැති වෙනවා. ආයෙත් ලේඛයක් හේතයක් දො නැති වෙනවා. මේකෙන් විඥානීය හේතු ප්‍රත්‍යක් භූත භාවයටපත් වෙනවා ප්‍රකාශ භාවයටපත් වෙනවා. නමුත් ඒකේ අප්‍රකාශිත තත්වකුත් නැති වෙන භවකුත් මතුවෙන මතුවෙන තැනම තියෙනවා. මේක මතු කරාට පස්සේ දරුවචනාංශි මේ විඥානේ පහළීමට අවශ්‍ය ආහාර වෙන හේතු ප්‍රත්‍ය ගැන පොදුවේ මතක් කරලා කියනවා. ඇහ කන දිවනාසය කය මන ආදී තන්හි පහළ වෙන්නා වූ ඒ චක්කු විඥාන සෝත විඥාන ගාහන විඥාන වශයෙන් තියෙන මේ විඥාණය පහළ වීමට හේතු හතරක් තියෙනවා. නැත්නම් ආහාර හතරක් තියෙනවා. කබලින්කාර ආහාර, පස්ස ආහාර, මනෝ සංචේතන ආහාර සහ විඥාන ආහාර කියලා මෙව්ව නිසා තමයි මේ එක එක දිගට නැවත නැවත මතුවීමට පොහොර ලැබෙන්නේ ආහාර ලැබෙන්නේ අපි ඒකට වෙලා ගත්තා කොහොමද මේ නැවත නැවත ආහාර දීම නිසා නැත්නම් නැවත නැවතත් මේ ඇහැට රූප පෙන්වීමෙන් කනට ශබ්ද ඇසවීමෙන් අපි මේ විඥානයගේ සාර්ථක පැවැත්මට අඛණ්ඩ වගේ පේන පැවැත්ම අපි කොච්චරක්වත් ඒකට බැල මෙහෙකම් කරන හැටි දාසභාවයෙන් කටයුතු කරන හැටි ඒක පෙන්වාට පස්සේ සර්වජන් වහන්සේ සඳහන් කරනවා මේ ආහාර නැති කිරුවොත් නැති වෙනවා ඒවතාව කාලික නැති වෙනවා ඒක දිහා නැති වෙන සුල්ලේ නැති වෙන බව දක්නාසුලුව ඒක දිහා බැලුවොත් ඒ නැති වෙනත් එක්කම මේ විඥානයේ දුරු වෙන බව ඒක නිසා විඥානයේ එක දිගටම පවතිනවා කියන සස්සත දිට්ඨියක් සනාතන දිට්ඨියක් නොබින්දී එකට පවතින දිට්ඨිය පවත්න්න බෑ ඒ වගේම මේ මතුවෙච්ච විඥානයේ නැතිවීම නිසා ඒක උච්ඡේද දිට්ඨියකට ලක් වෙනවා කියනත් බෑ ඒක නැවත මතුවෙනවා ඒ නිසා මතු වෙන එක නැත නතු වෙන එක නිසා උච්චේදිත්‍යක් කතාවතන්තර බෑ. නැති වෙන නිසා සසත දිත්‍ය පිළිබඳ කතන්තර ගොතන්න බෑ. මේක ඇතිව නැති වෙන ඇති සහවියතා වූ දෙයක්. ඒ නිසා මේක යම් කෙනෙක් මේ ඇතිවීමට අවශ්‍ය හේතු දන්නවා නම් ඒ හේතු නැති කිරීමෙන් මේ සංසාරයගේ මේ චක්‍රයේ මේ වේගය මේ අඛණ්ඩ ගමන නැත්නම් සංසාර දුක නැති කරන්න පුළුවන් නැත්නම් බුදුසජාණන්ස කෙනෙක් ලෝකෙට පහළ වෙලා ඇති වැඩක් නැහැ ධර්මයක් දේශනා කළා ඇති වැඩක් නැහැ සංඝයාගෙන් ඇති වැඩක් නැහැ මේ ලෝකේ සීලයක් රැකලා සදාචාර වල ඇති වැඩක් නැහැ ඒක නිසා මේක දෘශ්‍ය මේ දර්ශනයක් වශයෙන් හිලි කරලා සර්වචන්හන්සේ දැන් මේ භික්ෂුන් වහන්සේලාට එහෙම නැත්නම් ඒ ඒ එදා ඇවිත් සාකච්ඡාව හරහා අද මේ බණ භාවනා කරන අපට උපදේශපන්තියක් අනුපූර්ව ප්‍රතිපදාවක් එහෙම නැත්නම් ජීවන රටාවක් හෙලි කරනවා අර ඇතිවෙච්ච පසුබිමේ ඉඳගෙන. ඒකට සර්වචන්නාංශي අර ආහාරයෙන් පටන් අරගෙන අවිද්‍යාව දක්වා පටිච්චසමුපාදයේ ඊ අවධානයේදී ගත්ත කතාව නිම කරලා සර්වචනාංශය කියනවා දැන් මේ ආහාර නිසා ආහාර ගන්නේ තෘෂ්ණාව නිසා. ඒ තෘෂ්ණාවට හේතුව උපාදාන නිසා. ඒකට හේතු වෙලා තියෙන සලායතන ආදී වශයෙන් නිසා එතන නිදර්ශන වශයෙන් ආහාරයේ සිට පසෙන් පසට යන ගමන විස්තර කරලා ඉමස්මින් සති ඉදං හෝති ඉමසුප්පාදා ඉදං උපජ්ජති කියන න්‍යාධර්මයක් එළියට අරන් දෙනවා. මේ ඇති කල්ලි මේ වන්නේ මේ උපදින කල්ලි මේ උපදින්නේ. ආහාරය යම් තාක් තියනවාද තෘෂ්ණාව යම් තාක් තියනවාද ඒ තාකල් ඒකේන මේ කබලින්කාර ආහාර පස්ස ආහාර මනෝ සංචේතන ආහාර විඥාන ආහාර උපදවන ආහාරයේ ඉදීම කොතනද වෙන්නේ උපදින උපදින වේලාවක ආහාර නිසා ඒ තෘෂ්ණාව ඉන්සා උපාදානාදී ධර්ම ඇති වෙනවා. ඒ නිසා මේ ඇති කල්ලි මේ වන්නේ මේ උපදින කල්ලි මේ උපදින්නේ කියන න්‍යාය ධර්මයක් ඇත්තටම පටිච්චසමුපාද කියන්නේ ඉදපච්චේතාවය කියලා කියන්නේ අඤ්ඤමඤ්ඤ භාවය කියලා කියන්නේ ඒකට ඒ න්‍යාය පෙන්නන නිදර්ශන 11ක් 12ක් තමයි ওই ජාතිපත්‍ය ජරා මරණ ආදී වෙන අවිජ්ජපච්ච සංඛාර ආදී වශයෙන් පෙන්වන්නේ. ඉතින් ඒ නිසා යකෝගෙම ගම්ම්‍ය වෙන අර්ථය තමයි මේ ඇති කල්ලි මේ වන්නේ මේ ඉපදීමේ මේ උපදින්නේ කියන ආස්තික පැත්ත. මේක හේතු ගන්නලා සරුවජන් වහන්සේ භික්ෂුන් වහන්සේලාගෙන් ඔය අද දවසේ ධර්ම දේශනාවට ගත්ත පාඩය අහනවා මහණෙනි ජාතිපත්‍යා ජරා මරණන්ති ඉතිකෝ පණිතං උත්තා ධර්මයේ සඳහන් වෙනවා ජාතිය ඇති කල්ලි ජරා මරණය වන්නේය කියලා. ඉතින් මේ ජාතිය නිසාද ජරා මරණය වෙන්නේ නැද්ද කියන එක වගේ කතා කරනකොට උඹලා මොකද හිතන්නේ? ජාතිපච්චය ජරා මරණම් කියලා පොතේ තියෙනවා. දැන් ඔබතුමන්ලා මොකද කියන්නේ? ජාතිය නිසා ජරා මරණ වෙන බව එහෙම බාර ගන්න දෙම නැත්නම් නෑ කියලා බාර ගන්නවද ඉතින් සංඝයා වහන්සේලා කියනවා ජාතිපච්චා ජරා මරණං ජාතිපච්චා වන්ති ජරා මරණන්ති එත් ඒවං නෝ එත් හෝති ස්වාමීන් වහන්සේ අපට වැටහෙන විදිහෙන් නම් මේ ජාතිය නිසා ජරා මරණය වෙන්නේ කියන එකයි අපි පිළිගන්නේ කියලා මේ ස්වභාවයෙන් ඇහුවොත් මේ ස්වභාවයේ ඉන්න කාගේ හරි කිට්ටුවන්තේකෝ හතුරේකෝ අසල්වැජේකෝ මැරිච්ච කෙනෙක් ඒ මරණයට හේතුව මොකක්ද කියලා අපි රාජ්‍යන්දයක් කියලා ලියලා තුඩු කෑවේ දාන්න කිව්වොත් කී දෙනෙක් ඒ මරණයට හේතු ආකාර කොච්චර පෙන්වයිද එහෙම නැත්නම් ඒ ඔක්කොගේ මරණ සාහසය එකතු කරලා බැලුවොත් ඒ දොස්තර මහත්තයා ඒ මරණයට හේතුවක් කියන්නේ නැහැ. කිසිම දවසක කවුරු හරි කවුරුත් දැකලා තිනවා දොස්තර මහත්තයෙක් මේ මරණයට හේතුව જાතියයි කියලා ලියලා තියෙනවා. ලියයිද කවදා හරි? ලිව්වොත් වෛද්‍ය සාත්‍රය තියෙයිද? අපිට කාට හරි දවසක හිතෙයිද මේ මරණේ නම් හොඳ නැති දෙයක් තමයි. මරණේ ශෝක පරිදේව දුක්ඛ දෝමනස් උපායාස ආදි වශයෙන් විශාල දුක්ඛ දත් තියෙනවා ඒක අපිට එලා ගන්න ඕනේ නැහැ කියන්නේ ඒක අපි කවුරුත් දන්නවා මොකද මේ සියල්ලට හේතුව ජාතිය බව දැන් මේ මහණුන්වහන්සලා කියන බුදුහාමුදුරන්ට පොතෙත් ඒක තියෙනවා මුල මොකද කියන්නේ කියලා මම නම් ස්වාමීන් වහන්සේ කැමැති බාරගන්න ජාතියට හේතුව ජරා මරණ හේතුව ජාතිය කියලා උත් පොඩ්ඩක් කල්පනා කරලා බලන්න අපේ දැනුමට අපේ ඥාණයට කවදා හරි මේක එල්ල වෙයිද කියලා. මේ ඔක්කොම දුක්, ජාති, ජරා, මරණ දුක්, ශෝක, පරිදේව දුක්ඛ දෝමනස. අපේ සම්පයෝග දුක්ඛ, පියේ විපයෝග දුක්ඛ, සංකිට්ඨේන පංචපාදානක්ඛන්ධ දුක්ඛ. මේ සියල්ලම ජාතිය නිසයි කියන එක තේරුම් ගන්න නැතුව අපි මේ දෙක අතරමැද කොච්චර හේතු කරනු කියනවද බලන්න මේ ලෙඩුනේ මේක නිසා මැරුනේ මේක නිසා කියලා කවදාකවත් කාට හරි කිව්වොත් එහෙම මේ මරණය වුණේ ಜಾතිය නිසායි කියලා hina වෙනවා. ඒ අර සුදු ආම්තු කෙනෙක් මම ඉස්සලා මේක තමයි කියව අවස්ථාව මේක. ඒ ස්වාමීන් වහන්සේ කොළඹ වඩින වෙලාවක් යන ඒ සාරි සඳහන් කරනවා මේ වීසා ගන්න. ඉතින් ඒක දැනගත්ත කොළඹ ඉන්න තරුණ මවක් ස්වාමීන් වහන්සේට ආර්දනා කරනවා ඔබ වහන්සේට ආපුවාම කොළඹ දාන ටික ලැබෙන්නේ නැහැ. නිසා එක්ක අපි ගෙදර ඇවිල්ලා වීසා ගන්න යට නැත්නම් වීසා අරගෙන එන්නේ කියලා. ඉතින් මේ අම්මා එදාට නිවාඩු දාලා දාන්න කියලා හැටි කියලා අර ස්වාමීන් වහන්සේට පිළිගන්නකොට එයාගේ අසල්වැසි ගෙදර ඉන්නේ දාහණයට කැමැති බොහොම දුකින් පෙළෙන තරුණ කාන්තාවක් මමක්. එයාට කියලා කියනවා මම හිට අපිට ස්වාමීන් වහන්සේමක් වෙන්න ඔබ කැමති නම් දාණයට වරින් කියලා. ඉතින් ආරය කියනවා නේ අපි හරියම කැමති මාත් කැමති දාන්න උදව් කරන්න කියලා. පස්සේ සංඝයා වැඩියට පස්සේ මේ දෙන්න එකතු වෙලා සංඝයා වංශයට දාන දීලා මේ බණ ටිකක් කියනවා. ඒ බණ කිව්වට පස්සේ දෙන්නට පහන්තෝසයි ඊට පස්සේ කියනවා මම දැන් ගමනට යන්න හදානේ. වෙන මොනවද කියන්න තියෙනවද? අල්ලපු ගෙදර අම්මා කියනවා නේ ස්වාංශ මට එකම පුතයි හිටියේ. අන්තිම හොරතල් වයසේ හිටියේ. මේ පවක් පිනක් තේරෙන්නේ නැති අසරණ වයසේ හිටියේ මලා ඊට පස්සේ සෝන්ස මගේ ඉති මට ජීවිතයක් ඊට පස්සේ නැහැ. ඉතින් එවැනි ඒ සුන්දර වයසක ඉන්න දකින්න දකින්න හැමදේම ප්‍රිය කරන විශාල අනාගතයක් සහිත මං වගේ අම්මා කෙනෙක් එකම දරුවා වෙච්ච මේ දරුවට ඇයි මේ අකල් මරණය සිද්ධ වුනේ කියලා. ඒ ශාන්ති කෝලී උපදිච්ච නිසායි කියලා. අම්මා ඕල්මා කවදාකවත් පිළිගන්න කැමති නෑ. ඒගොල්ලෝ කියන්නේ මේ මේ කර්ම හේතු වෙනවා මේකට. බබාට විස බීජාප නිසා කියලා කියනවා. හුණියම් කරපු නිසා කියලා කියනවා. ආහාර වැරදිලා නිසා කියලා කියනවා. මේවා සේරම බයිලානේ. මේකනේ අපි දැනුම කියලා ඔය තියාගෙන ඉන්නේ. ඉතින් බුදුරජාණන් වහන්සේ සඳහන් කරලා තියෙනවා මේකට හේතුව જાතිය කියලා. බුදු කෙනෙක් පෙන්වුවේ නැත්තම් අපිට කවදා හරි තේරෙයිද මේ ජරා මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමනස ඔක්කොම ඇවිල්ලා තියෙන එක පැකට් එකේ නේ. ಜಾති කියන පැකට් එකේ නෑවිලා තියෙන ඔක්කොම. මේ මේකට කියනවා අපි බැලූ බැල්මට මේ ಜಾතියට ජරාවට මරණයට ශෝකයට පරිදේවයට දුක්ඛට දෝමනසයට බෙහෙත් වෙනවා. මේ කවදාකවත් ලෙඩේ මොකද්ද දන්නේ නැහැ. හෙළියට නැති කරන්න තු මේ බේත නැති කරන්න බෑ. අපට අවශ්‍ය වෙලා තියෙන්නේ ජාතිය ඇති වෙලා මරණේ නැති වෙන්න. ඉතින් මේකනේ කියන්නේ පිස්සු හොඳ එක කියලා. මේ සාමාන්‍ය පිස්සු නෙමෙයි මේ. පිස්සු හොඳ එක ජාතිය තියාගෙන මරණේ නැති වෙන්න අද මේ ජෛව විද්‍යාඥයන්ගේ ප්‍රධානම දේ තමයි නොමැරී ජීවත් වීමට පරිශන කරනවා ක්‍රෝමසෝම් එක පිටිපස්සේ DNA RNA එකේ අණුවේ තියෙන අන්තිම කැප් එකක් තියෙනවා. අන්නේ කැප් එක ඉන්දෙන්ද ගෙවෙනවා. ගෙවෙන්නේ නැතුව හිටියොත් හැමදාම ජීවත් වෙන්න පුළුවන්. ඉතින් දැන් හොයනවා DNA RNA එකේ අර නොමරී ජීවත් වීමට කරුම හොයනවා. ඉතින් මුන් මොන අමු මෝල්ලුද කියලා හිතන්න බලන්න ඉපදුනාට පස්සේ මැරෙන එක සත්‍ය නම් මේ කරන පරිශන වලට තමයි ඕගොල්ලෝ බදු ගෙවන්නේ හැමදාම. ටැක්ස් කියලා ගෙවන්නේ. ඕ පිස්සට පිස්සු ගෙලින්න තමයි. සයන්ටිස්ලාට සයන්ටිෆික් රිසර්ච් කරන්න. මොකද ඒගොල්ලන්ට ඕන උප්පත්ති ඇතුව මරණේ නැති වෙන්න. උප්පත්ති ඇතුව ලෙඩ, රෝග, දුක්, කරදර නැති වෙන්න. ඉතින් මේ මේකේ පේන මේ නීයාර්ථයේ පේන තියෙන අපි බලන එකත් බුදුහාමරෝ දක්වන්න දෙන නීතාර්ථයක් දෙක දිහා බලනකොට මේ සාමාන්‍ය දෙයක තියෙන ත්‍රිපිටකේ අපිට උගන්වන දේත් අපි මේ අපේ දරුවන්ට උගන්වන දේත් එහෙම නැත්නම් අපි මේ දවස කිචි කවා ගන්න ඉගෙන ගන්න දේ දිහා බලනකොට නීතාර්ථ නෙයාර්ථ පේන දේ පේනවා නමුත් යටින් කවදාකවත් කාටවත් නැහැ කියන්න බෑනේ මේ ඉපදිච්ච නිසා මැරෙන්නේ කියන එක ඒක පොට්ටේ උරුණත් අත ගාලා කියන්න පුළුවන් ගන්න. පේන පොට්ටේ උරුණා පේනවා ඒක. මේක තමයි නීතාර්ථ නෙයාර්ථ කියන්නේ දක්වන අර්ථයේ තියෙන නතු මත පිටේ වෙන එකද අපි මුළු ලෝකෙම එකතු වෙලා ලොකු ව්‍යාපාර කරනවා ශෝකේ නැති කරන්න පරිදේවේ දුක්ඛේ දෝමනසේ නැති කරන්න හැබැයි හේතුව දන්නේ නැහැ. ඉතින් අපි කියනවා ලොකු ලොකු හොයාගැනීම් හොයාගත්තා ලෙඩ නැති කරන්න ඔන්න සාය රෝගේ නැති කරයි කියලා ලෝකෙම නැගලා දැන් ආයෙ සාය රෝගේ ඇවිල්ලා. ඇන්ත්‍රැක්ස් නැති කරයි කියලා එකපාරක් අපි උඩ පැන්න දැන් ආයෙ ඇන්ත්‍රැක්ස් ඇවිල්ලා. මේ එක එක එක එක චක්‍ර කරකවන දැන් පොලියෝ නැහැ කියලා අයින් කරා. මැලේරියාව නැහැ කියලා අයින් කරා. මේ මැලේරියා මදුරුවා ජීවත් වෙන්න නැත්නම් මදුරුවා ජීවිතේ දවස් 7 නම් ඊයකට අලුත් මියුටේෂන් එකක් ඇති වෙන්න එහෙම නැත්නම් මේ මදුරුවට අලුත් වර්ගයක් බෝ වෙන්න දවස් 14 යන්නේ අපි යතන අවුරුදු 100ක් අපිට පරිශ්‍රණයක් කරලා ඊගා මදුරුවට බෙහෙත වෙනකොට මදුරුවෝ જાති 15ක් විතරල් තුනේ ඇවිල්ලා අපි බෙහෙත් වෙන ක්‍රමේ වගේ නෙමෙයි මදුරුවෝ බෝ වෙන ක්‍රමය බැක්ටීරියා ජීවත් වෙන පැය ගන්නයි. අපි බැක්ටීරියා නාශ හොයාගත්ත දවසේ කිව්වා හරි දැන් නම් වැඩේ හරි ආයෙ නැහිට විස බීජ කපෝති. නමුත් විස බීජ පරිණාමය වෙන්න විපරිණාමයකටපත් වෙන්න පැය ගන්නයි යන්නේ. ඒ හදන ඇන්ටිබයොටික්ස් එක මෙයා ෆාමසිටිකල් ඉන්ඩස්ට්‍රි එක විකුණගෙන යනකොට මේ විස බීජ කෝටි ගණක් අලුතෙන් ඇවිල්ලා පැරයිටිස්. දැන් තියෙන්නේ අපි විස බීජ නාශක ගන්න කොච්චර කියලා. අර දන්න විස බීජ වලට නාශනය කරන්නේ. හැබැයි අලුත් විස බීජ වගේක් එන්නේ. ඒක නිසා විස බීජ නාශක දුන්නට පස්සේ දැන් එනවා විස බීජ නාශක ඒක හැදෙන්නේ ස්පිරිතාල වලින් විතරයි. ඊතර හිටියාම එන්නේ නැහැ. ඒ ස්පිරිතාලේ ගියේ කාට අර ඇන්ටිබයොටික් ගහපේකට අනිවාර්යයෙන් මේක හැදෙනවා. ඉතින් අපි මේ මම ජීවත් වීම සඳහා එහෙම නැත්නම් මගේ මරණය නැති කිරීමට විස බීජ නාශනය හරහා උත්තර හම්බෙයි කියලා හිතන්න පුළුවන්. තව එකෙක් මරලා මට ජීවත් වෙන්න පුළුවන් මේ කියලා. මේ නාශන කියන වචනේ හෝනියමක් බව, සාපයක් බව මේක ඇහුණත් මිනිස්සයාට හිත නරක වෙන බව දන්නවනම් ওই වචනවත් පාවිච්චි කරන්නේවත් නැහැ. මේකේ බාහිර දේවල් වල ඒක මරලා මට ජීවත් වෙන්න පුළුවන් කියලා ඒක දන්නේ මේ උප්පත්තිය තමයි මරණයට හේතුව කියන මූලික ශාස්ත්‍රය දන්නේ නැහැ. ඉතින් මේ වගේ දෙයක් අපි අර අච්චර ධර්මයකට පස්සේ තේරුම් ගත්තොත් අපි මීට පස්සේ මරණයට හේතු හොයන එකක් නැහැ. උප්පත්ති හේතු හොයන. එතන තමයි උත්තරේ තියෙන්නේ. කොච්චර කරකොල අතහැරිලා කරනවද බලන්න කොච්චර අපි මේ පෙන්කෙලින ජීවිතය ආගම් පැත්තට ඇදලා දානවද බලන්න. ආධ්‍යාත්මික පැත්තට ඇදලා දාන බලන කොහෙද අපි මේ හොයන්නේ? ওই නස්රුදීන් කියන මුස්ලිම් මිනිස්සෙක් ඉඳලා තියෙනවා අපේ අන්දරේ වගේ. මුල්ලා නස්රුදීගේ උපමා කතා හරියට තියෙනවා බොහොම අමුතු විදියට උදාහරණ උගන්වන්නේ. ඒ මුල්ලා රාජගෙදිටත් යනවා. ඒ වගේම හොඳම ජෝකර්. ඉතින් දවසක් යනකොට මේ වගේ වෙලාවේ ගොම්මනේ මුල්ලා ලයික් කරනකොට හොයනෝලි අතුරු. ඒ බොහොම සීරුවෙන් හොයනෝලි පාර යන කෙනෙක් යවලු මොකද මුල්ලා මොනවද වැඩන බලපංකෝ යතුරු නැතිලානේ කියලා. අනේ රෑ වෙන්නේ ඉස්සෙල්ලා බලමු කියලා දැන් දෙන්නම හොයනවලු. තුන්වැන්නේ කාව. ඊට පස්සේ ගාලු බලමංගේ මුල්ලගේ අතුරු නැති වෙලා මුල්ලා කියලා කියන්නේ ආගමික කතෝලික ආගමේ මුස්ලිම් ආගමේ ලොක්කෙකුට ඔය අයතොල්ලා කියන වගේ නම. යත් වෙනවා දැන් හතරපස් දෙන හොනවලු ඒ පලාතේ තනකොළ ගහක් ගන්න බැලුවලු නැතිව. ඉතින් අහන ගමන් අහන මුල්ලගේ මොන જાති අතුරක්ද? ආ මෙන්න මේ જાති. ටැග් එක මොනවාද? මෙහෙමයි. කැරල්ලක්ද? ඔව්. ඔක්කොම අහලා අහලා ඉන්න ගමන් දැන් හොත්තටම රෑ වෙලා ලයිට් එක හරිය තියෙන හරිය ඉන්න ගමන් එක එක කවුරුද මුල කොහෙද නැතුනේ කියලා. නැතුනේ නම් කාමරේදී කිව්වා. ඊටසේ ආවදී මිනිස්සු දැන් මේ බලපන් අපි හතර පස්සේ මෙතන හොයනවා. උඹට තේරෙනද කාමරේ ලයිට් නැහැ නේ කිව්වා. මේ ලයිට් එක තියෙන දන හොයන්නේ. අපි හැමදාම සත්‍ය වෙන්නේ තිලිසෙන තැන විතරයි. ඔය සත්‍ය තියෙන අන්ධකාරේ. අපි අන්ධකාරයට බයයි. අපි මේ චතුරාර්ය සත්‍ය හොයන්නේ මේ බුද්ධ ගායවට ගිහිල්ලා ලයිට් දාගෙන. ධර්මය හොයන්නේ අභිධර්ම පොත් කියවලා පුස්තකාල වලට ගිහිල්ලා. ඉතින් මුල්ලට hina වෙනවා අපි. මුල්ලට නෙවෙයි hina වෙන්න තියෙන වහ කණ්ඩ තියෙන්නේ. අපි මේ කරන්නේ දිලිසෙන තැන් වලට ගිහිල්ලා ලොකු ලොකු හාමුදුරුවල් ළඟට ලොකු ලොකු තැන් වලට ගිහිල්ලා බලනවා මේ තමන් ගැන බලලා මේ ආනපානෙ තුල හොයන්න යන්නේ නැහැ. අතන මෙතන හොයනවා. ඉතින් මේකෙදී තියෙන මේ පළවෙනි තැනේදීම මේ තියෙන එක බලලා බුදුජානනාංශයේ එතනින් පටන් අරගෙන ආපස්සට යනවා මේ ජාතිය දැන් ඒ සම ජරා මරණ ගැන කතා කරන දෙයක් නෑ ඒක කොහොමඩක්වත් ජාතිය ආවටපත් එනවමනේ ඒ නිසා ජාතිය නැති වෙන්න බැලුවොත් එහෙම භවයේ තියෙන තාකල් ජාතිය නැති වෙන්නේ නෑ ඊට පස්සේ එන ජාතිය බලන භවයට යන්න ඕන. භවයේ මොකද? තණ්හාව තියෙන, උපාදානයේ තියෙන තාක්කල් භවයේ තියෙන අඬ ගන්න අඬ ගන්න අඬ ගන්න යනවා. ඔබට අවිද්‍යාව තියෙන තාක්. ඔබට මාතෝක පරිදේව දුක්ඛ දෝමනස අනිවාර්යයි. මරණයත් අනිවාර්යයි. ඒ නිසා අවිද්‍යාව නැති කරන්නේ නැතුව අපි මේ බෙහෙත් බීලා, දන් දීලා, පින්කම් කරලා, එහෙම නැත්නම් අර පූජා මේ පූජා කරලා නැත්නම් යැදලා නැත්නම් ප්‍රාර්ථනා කරලා මේ දුක නැති කරන්න හදනවයි කියලා කියන්නේ පය බර වලට පිටිකර හය බෙහෙත් බඳිනවා වගේ. ඒක නිසා මේ විඥානයේ හට හට ගැනීමට විඥානය සහිත අනිත්‍ය හට ගන්න ආහාර පෙන්ලා ආහාර නිසා ආහාර ඇති වෙන්නේ තෘෂ්ණාව නිසා තෘෂ්ණාව ඇති වෙන්නේ උපාදාන නිසා කියලා එක පැත්තකට පෙන්නලා දැන් අනි කොනේ ඉඳලා මුලවට අඬ ගන්න අවිල පුදුජනංශය සඳහන් කරලා තියෙනවා කාට හරි අවශ්‍ය නම් ඒ දුක් නැති කිරීමේ ක්‍රමයක් ගැන හිතා ගන්න ජරා මරණ නැති කිරීමේ ක්‍රමයක් ගැන හිතන්න එයා තමන්ගේ අවිද්‍යාව ගැන හිතනවා මිස ඈත තියෙන කාරණා අවිද්‍යාව ළඟ තියෙන කාරණා තෘෂ්ණාව මේ දෙක නැති කරනවා මිස මේ අපි මේ කරන්න හදන කතාව හරියට වතුරේ තියෙන තෙත ගතිය නැති කරන්න පරිශන කරනවා කොච්චර සටනවත් පුළුවන් වෙයි කියලා හිතනද වතුරේ තෙත ගතියෙන් කරන්න වතුර ගැන තෙත ගතිය තමයි ජාති ගැන ජරා මරණ තමයි ඒ නිසා ඒක බලනවා වෙනකොට මේ පැත්තට ගියාට පස්සේ පින්ලා සර්වඥාන්සේ සඳහන් කරලා තියෙනවා. ඒ නිසා කවදා හෝ අවිද්‍යාව තියෙන තාක්කල් ඒ මනසත් එක්ක දිගටම අවිද්‍යාව ඇතිකල්ලි සංඛාර ඇතිවන්නේ සංඛාර ඇතිකල්ලි විඥානය ඇතිවන්නේ ක්‍රමයට ඉමස්මින් තති ඉදං හෝති. අවිද්‍යාව තියෙන තාක්කල් ජාති ජරා මරණ තියෙනවා. අවිද්‍යාව එතනට උපදිනවා. අපි කරන හැම ක්‍රියාවකින්ම අපි කරන හැම වචනකින්ම අපි කරන හැම හිතවිල්ලකින්ම අවිද්‍යාව තමයි උපදින තාක් උපදින. ඒකට කොච්චර ජාති කොච්චර ජරා කොච්චර මරණ එක දිගට අපි උපදවනවද? අපි ඒ ගැන තැකීමක් නැතුව මේ ජාති මරණ ජරා මරණ ගැන තටමැව්වට, ටෙන්ෂන් එක අරගත්තට, ෆ්‍රස්ට්‍රේට් කරාට, පැනික් ආවට, පැරනොයියා ආවට මේ අවිද්‍යාවත් එක්ක තමයි කටයුතු කරන්න තියෙන මොකද කවදාකවත් ඒක ගැන හිතන්නවත් යන්නේ අපි මෙත් බලන නිසා මහණුන්ට කතා කරලා කියනවා මේ ඇති කල්ලිය මේ වන්නේ මේ උපදින කල්ලිය මේ වෙන උපදින්නේ නිසා තණ්හා විද්‍යා දෙක උපදින ස්ථාන බලා ගන්න පුළුවන් නම් ඒ කෙනාට ඔය මරණය පිළිබඳ තියෙන බයට සාධාරණ පිළිතුරක් හොයන්න පුළුවන්. ඊට පස්සේ අනිත් පැත්තට දාලා කියනවා යම් හේයකින් උගදිනෙක පිළිගන්න එකක් නැහැ. යම් හේයකින් මේ අවිද්‍යාව සම්පූර්ණයෙන්ම නැති කරන්න පුළුවන් නම් අවිද්‍යාව නැති කරපු හිතකින් සංස්කරණයක් එයිද කියලා බුදුචාන්සේ අහනවා. එහෙම නැත්නම් අපිට අවිද්‍යාව නිසායි මේ නලියන්නේ අරක හදන්න මේක හදන්න අරක ගහපා දෙන්න මේක ගහපා දෙන්න අරක සැලසුම් කරන්න මේක සැලසුම් කරන්න කියලා කාය සංඛාර වචී සංඛාර මනෝ සංඛාර එන්නේ එනතා අපිට මේට වැඩිය හොඳ එකක් ගන්න පුළුවන් කියලා නැත්නම් මේ දැන් තියෙන එක හොඳ නෑ කියලා තියෙන අවිද්‍යාව නිසා. විද්‍යාව පහළ වුණා නම් ඒ වෙනුවට ඒ මනසට මේ දැන් මේ මොහොත තමයි ලෝකේ තියෙන හොඳම මොහොත. මේකටයි එළඹ වාසය කරන්න ඕනේ. ඒකේ අවිද්‍යාව නැහැ. ඒ වෙනුවට මට අතින්දි කියොත් හොඳයි, අරයක් වුණොත් හොඳයි, ඊයේ තිබුණේ කොහොඳයි, හෙට තියෙන්නේ කොහොඳයි කියන තමයි අවිද්‍යාව කියලා කියන්නේ. ඒ නිසා යම් දවසක අපි තේරුම් ගන්න උත්සාහ කරුවොත් දැන් ඉන්නේ අපි බුද්ධෝත්පාද කාලයක් ලැබිලා දැන් අපි ඉන්නේ ලස්සන මනුස්සාත්ම භාවයක් ලැබිලා ගොඩාක් පින් කරලා දැන් අපි ඉන්නේ ක්ෂණ සම්පත්තියට එළඹෙන්න පුළුවන් වෙලාවක මොකද ඇහැ කන දිවනාසේ නැතුව අපිට හීනමානයක් වෙන්න කොර වෙලා ලෙඩක් දුකක් නැහැ අපිට ක්ෂණ සම්පත්තිය තියෙනවා අපිට සද්ධර්මය ඇහෙනවා අපිට කල්යාණ මිත්‍රු පේන් දෙන්න අවශ්‍ය නම් පැවිදි වෙන්න පුළුවන් මේ දුර්ලභ වස්තු හතම මේ තියාගෙන අපේ කිසිම අඩුවක් තියෙනවද මේක හොඳ කරන්න දඟලන දැඟලිල්ලේ. දෙන්නේක වෙනසක් නෑ හැම කෙනාම මේ වර්තමානයේ ඉන්න එක මුල්ලක දාලා පුදුමාකාර දඟලිල්ලක් දඟලනවා. මේට වඩා හොඳ තැනකට මම විතරක් නෙවෙයි අපේ කට්ටියට මමත් හොඳ තැනකට යනවා. අපේ කට්ටියත් ගෙනියන්න යන්න යන්න බාධා තමයි හම්බෙන්නේ. යන්න යන්න කරදර ආමනචි එව්වට වෛර කරනවා. විභව තණ්හා වශයෙන් නැද්දකි මේ බාධා වුණා නම් මට ෂෝක් එකට මේ මට සැප හොයන්න තිබ්බ අපේ කට්ටියට සැප හොයන්න තිබුණයි කියලා අර බාධා තමයි බාධා කරන්නේ කියලා අපි ආත්මවාදයක් හදාගෙන මගේ සැප හොයන එක කොච්චර අහිංසක වැඩක්ද ඒක කොච්චර සාධාරණ වැඩක්ද මේ අපේ කට්ටියට සැප හොයන එක කොච්චර සාධාරණ මේ මේ බාධක ධර්ම කිසිම තෙතක් පබුවක් නැතුව අපිට බාධා කරන්න ඇති ඔක මරන්න ඕන ඔක කන්න ඕනේ කියලා කන්‍යම් මරන්ජෙන් තමයි ගොයි වෙලාවේ එහෙම නැත්නම් Taman මැරෙනවා. Taman ජීවිත විනාශ ගන්නවා. මම කරන්න හදන හැම වැඩකදීම මට බාධානේ ඉන්නේ කියලා. මේ හැම වැඩක් කියලා කියන්නේ වර්තමානයේ නිකන් ඉඳ දන්නේ නැති නිසා. වර්තමානයේ නිකන් ඉඳීම එළඹ වාසය කිරීම සතිය අප්‍රමාදී කියලා කියන්නේ විද්‍යාව බව දන්නවනම් එයාට මේ තව මොනවද වෙන දෙයක් හොයලා තියෙනව නැතව. තාම කොටද අනුන්ට හොදක් හොල්ල දෙන්න තියෙන ඕනකම. මේ මනුස්සයත් ඉන්නේ වර්තමාන මොහොතේ මාසෙ කෙන්නලා දෙන්නේ තියෙන්නේ එළඹ සතියේ සිටියෙන් ගත කරපන්. අවිද්‍යාවේ අයින් වෙන අප්‍රමාද වෙන ඔය ඉන්නේ ප්‍රමාදේ කියලා පෙන්ලා දෙන එක කරන්නේ. ඒ වෙනකොට අපි හිතනවා යාට සල්ලි දුන්නාම හරියයි. ඉන්ෂුරන්ස් එකක් කරන් දුන්නත් හරියයි. කාර් එකක් කරන් දුන්නත් හරියයි. ගයක් හදලා දුන්නත් හරියයි කියලා මේ අපිට හැදිච්ච ලෙඩේ ඒ බෝ කරන වැඩේ මොන අවිද්‍යාවක්ද කියලා බැලුවොත් කාට හරි තර්කයක් ගොඩ ගන්න පුළුවන් අවිද්‍යාව නැති කළොත් සංස්කාර නැති වෙනවා මොකද මොහොතකට කවුරුත් හිතන්නේ අවිද්‍යාව නැති කරන්න පුළුවන් කියලා නමුත් සර්වඥාචර්ය උත්තර දෙන වර්තමාන මොහොතේ ඉන්න අවිද්‍යාව නැහැ ඒක මේ අස්පනා පිට තියෙන එක. ඒකල බලන්න වර්තමාන මොහොතේ එළඹ වාසය කරනකොට කය චලනය කිරීමක් ගැන අපිට අවශ්‍යතාවයක් වෙනවද කියලා චේතනාපූර්වක මේ නටන්න ඕන උඩට නටුම් ඉගෙන ගන්න ඕන මම අරග ඉගෙන ගන්න ඕන මොන එකක් එන්නේ නැහැ. කාටවත් මේ හේතු ගන්නන්න බන කියන්න ඕනකමක් එන්නේත් නැහැ. මනසට මේට වඩා හොඳ එකක් ගැන කල්පනා කරන්න මේක අභිරමණය කරන්න මේක රිංගගෙන වාසය කරන්න කචුකුචු ගන්න ඕන කමක් එන්නේ ඒක නිසා එක පැත්තකින් සති පිහිටපු සත්‍ය මාත්‍රාව දන්න සතියට පෙළඹිච්ච යෝගාවචරය හිතා ගන්න පුළුවන්. දැන් මේ බුදුරජාණන් වහන්සේ මේ උන්වහන්සේ අත්දකලා අපිට බලන්න බැරි දෙයක් දිවි ලෝකෙට ඇඟිලි දෙකලා පෙන්නන නෙමෙයි සතිය පෙන්නලා දීලා තියෙනවනේ. දැන් මට තේරෙනවනේ සතිය චිත්තක්ෂණ වශයෙන් හෝ ටික වේලාවක් හොඳට කල්පනා කරලා බලන සතියක ඉන්නකොට ඒ කිනාට මේ අතීතේ හිතන්නවත් වෙලාවක් තියෙනවද කියලා. අනාගත ගැන හිතන්නවත් වෙලාවක් තියෙනවද කියලා. අරයමයා ගැන හිතන්න, අතන මෙතන ගැන හිතන්න, ඒ හිතනවා කියන්නේ සතිය නෙමෙයි. ඒක නිසා මොනම සංස්කාරයක් සිද්ධ වෙන්නේ නැහැ. ඒක මේ සිද්ධ වෙන දේ අද්දක ගන්න මේ බුදුහාමුදුරගේ ණය ක්‍රමය අවශ්‍යයි. මේ උගන්වන ක්‍රමය අවශ්‍යයි. යම් විදිහකට මේ සකස් කිරීම සංස්කරණය කරන්නේ නැත්නම් විඥාණයට අසංස්කාර කාය සංඛාර අසංස්කාර අවිඥානක කාය සංස්කාර අවිඥානක වචී සංස්කාර අවිඥානික මනෝ සංස්කාර කියන මේ සංස්කාර තුන නැත්තම් විඥාණයට මේකට වැඩි අරක හොඳයි මේකට වැඩි මේක හොඳයි කියලා දෙකට බෙදලා ආණ්ඩු කරන්න දෙයක් නැහැ පිළිගන්න සිද්ධ වෙනවා මේ වර්තමාන මොහොත තමයි ලෝකේ තියෙන හොඳම දේ දැන් මම මේකේ ඉන්නේ ඒ නිසා ව්‍යාපාර කරන්න ඕනේ නැහැ ඉතින් ගියාට පස්සේ බලන්න වර්තමාන මොහොත ගියාට පස්සේ මම සා මම නොවේ කියලා දෙකට කඩන්න පුළුවන්ද කියලා කරන්න බෑ මෙතන ගියාට පස්සේ බලන්න කාලය කියලා ප්‍රශ්නයක් එනවද කියලා. ඉතින් හරියටම හිත ගියා නම් මම කොච්චර වාඩිලා හිටියද කියලාවත් දන්නේ නැහැ. දේශය පිළිබඳව මගේම කයත් මතක නැති වෙනවා. එතකොට මේ විඥාණය සංස්කාරයෙන් අයින් කෙරුවට පස්සේ කෙසේකිරියක් ඉදුණට පස්සේ පොත්ත ගලවලා මදේ ගත්තා වගේ ඒ විඥාණය මම සාමම නෙවෙයි කියලා වෙනසක් දන්නේ වචන කතා කරලා යාර කියන්න බෑ. අති කාලය පිළිබඳ දැනීමක් එන්නේ නැහැ, දේශය පිළිබඳ දැනීමක් එන්නේ නැහැ. ඉතින් ඒක අත්දැකිය හැක්කක් නේ. ඒක අත්දකින්න බෑ ඔක්කොටම මම කියන්නේ. මේ වගේ සැදී පැහැදී ඉන්න පිරිසකට දැන් බුදුරජාණන් කතා කරන භික්ෂුන් වහන්සේලාට නේ. උන්වහන්සේලාට කතා කරලා කියනවා මේ සංස්කාර වල වැඩ පොඩ්ඩකට නතර කරොත් සංස්කාර වල වැඩ නතර කරන්නේ මැරෙනවා කියන එක නෙමෙයි. සිද්ධ වෙන දෙයට වෙන්න දෙන්න. අසංස්කාරකව සිදුවෙන දෙයට වෙන්න දෙන්න. අචේතනික සිද්ධ වෙන දෙයට වෙන්න දෙන්න ඒකල්ල වෙන දේ දිහා බලාන ඉන්න මොනවත් මාඩුවක් නැහැ පුරුන්න පුදුම පිරිච්ච ගතියක් තියෙනවා එතකොට විඥාණය හැසිරෙන්නේ නඩු නැති උසාවියක ශේෂ්ඨාධි කරන විනිශ්චයකාරයෙක් වගේ නඩු නැත්තම් මොකද විනිශ්චයකාරයා ඉතින් විනිශ්චයකාරක නම්බුකාරකම තියෙන නඩු වැඩි වෙච්ච දවස මතක ඒක නිසා දැනගන්න ලෝකේ නඩු තියෙන තාක් නඩු තියෙන විනිශ්චයකාරයව හදපු නඩු උන්ගේ වැඩේම නඩු හදන එක. අපිට පේන විනිශ්චයකාරවරු ඉන්නේ නීතිඥයෝනේ මේ නඩු අයින් කරන්න කියලා. ඒ මොනොත් උන්ට ඔහෙද මේ. අල්ලි හම්බ කරන්න පුළුවන්. ලෝකේ ඉන්න නීතිඥයෝයි නඩුකාරයෝ තමයි තීරම මේ ලෝකෙට නඩු හදාන්නේ. ওই නඩුකාරෝ නීතිඥයන්ට ලිලවුන්ට බල්ලන්ට නඩු තියනවාද? මොකක්ද උන්ට ශේෂ්ඨාධිකරණත් නැහැ, රාජනීතිඥත් නැහැ, ලෝයස්ලත් නැහැ. ඉවරයි. නිකමට හිතන්න ලෙඩු නැති ස්පිරිතාලයක ප්‍රධාන වෛද්‍යවරයාට ටයිදු කයිසන් ටයිකෝට් දාන්න පුම්බන්න පුළුවන්ද කියලා? ආහනේ වගේ තමයි වර්තමාන මොහොතේ හිත ගත්තට පස්සේ කි නඩුත් නැහැ ලෙඩත් නැහැ ඒකට ශ්‍රේෂ්ඨාධිකරණ අවශ්‍යත් නැහැ මේකත් ඕනේ නමුත් ඒ වෛද්‍ය ශාස්ත්‍රයේ භාග බලා ගන්නවා මනුස්සයා සදාකාලික ලෙඩ කරන්නේ නීතිය වගේ බලා ගන්නවා හැමදාම මොකේ හරි පටලලා තියාගෙන ඉතින් ඒ වගේ ආයතන හයක් තියෙනවාද ලෝකේ මේ මනුස්සයර කොහෙන් හරි ආතතිය දීලා හිර කරගෙන ඉන්න මොකද නැත්නම් මේක පාලනය කරන්න බෑ. මනුස්සයා නිදහස් වෙච්ච ගමන් මොකාවත් කියන්නේ නැහැ. ඒක නිසා මේ හය පැත්තකින් හිර කරලා මේ ශිෂ්ට කියන සමාජයේ වැද්දට නැති පුදුමාකාර වන්දන හයක් තියෙනවා අපි හිතනවා ඒක තමයි මේ ලෝකේ ශ්‍රේෂ්ඨම දියුණුව. නමුත් ඒක ඔක්කොම රූකඩේ නටවන නූල් හය තමයි. ඒ නූල් වලින් තමයි අපි නටන්නේ. වර්තමාන මොහොතට යන්න ඒකේ විමුක්තිය කොච්චරද කියනවනම් ඔය එකකවත් බලපෑම ඉන්නේ ඒක නිසා විඥාණයට නඩු නැති උසාවියක ශ්‍රේෂ්ඨ ආධිකරණ තනතුර හම්බ වෙනවා. ලෙඩ නැති ස්පිතාලයක ප්‍රධාන වෛද්‍යකම හම්බ වෙනවා. ළමයි නැති ඉස්කෝලේක ප්‍රධාන ආචාර්යකම හම්බ වෙනවා. මිනිස්සු නැති රාජ්‍යයක රජකම හම්බ වෙනවා. විඥානය පච වෙනවා. විඥානය පච වෙනවා. ඒකෝට යාට අධිකරණ බලය පවත් ගන්න යන්න බෑ. විඥානයේ අධිකරණ බලය පවත් ගන්න බැන්න විඥානයේ විසින් නාම රූප හැදිල්ලෙන් විඥානයේ විසින් ප්‍රසූත කිරීමෙන් කිසිම ඵලයක් නැහැ. මේ හදන නාම රූපෙටත් මේ විඥාණයට වෙච්ච එකමයි වෙන්නේ. ඉතින් මෙතන හරි අමාරුයි අවිද්‍යාවච්ච සංක සංකාරපච්ච විඥානං කියනකොට විඥානපච්ච නාම රූපං කියන තැන ඒ සරුවචනාංශේ පවා විස්තර කරනවා හරි අමාරුයි තර්කයට අල්ලන්න අමාරු රේකී අධ්‍යාපන ක්‍රමයට අල්ලන්න අමාරුයි රේකී ක්‍රමයට චින්තනයට අල්ලන්න අමාරුයි ඒ නිසා විඥාණයට විඥානේ නඩු හදනවා වගේ හැම වෙලාවෙම ඒක විශ්ින් නාම රූප ප්‍රසූත කරනවා එයා ඉන්න බවට නැත්නම් එයා අයියා බව පෙන්වන්න වැඩර් බව පෙන්වන්න නිට්ටරෝම මවනවා ඒක පෙන්වන්නේ සාමාන්‍යයෙන් උපමානෝ කියන්න පුළුවන් අංග සම්පූර්ණ විස්තරයක් වෙන්නේ නැහැ. කණ්ණාඩියක් ඉස්සරහට ගිය මිනිස්සයා ඒ යහපැත්ත පේන රූපේ සජීවී එකක් නේ දකින්නේ. Taman hina වෙනකොට ඒක hina වෙනවා. Taman කොණ්ඩ බිනනකොට එයා කොණ්ඩ බිනනවා. මේ ලිප්ස්ටික් ගන්නකොට එයා ලිප්ස්ටික් ගන්නවා. ඔක්කොම කරනවානේ. කිසිම අඩුවක් නැනේ తాවකාලිකව. නමුත් ඒකේ පණ නැති බව. මේ සියල්ලම චීන නෝතිගේ පණ නැති බව. මේක අපිට නම් ඔය කිව්වට පස්සේ අර ටිකක් ගිහිල්ලා ලිප්ස්ටික්වත් නොගා නිකන් ඉන්න පුළුවන්. ඒකත් බැරි කට්ටිය ඉන්නවා හැබැයි. නමුත් නිකමට හිතනද මේ එහා පැත්තේ ඉන්න කාට පණක් තියනවා කියන රිලවා. මොකත් එක රණ්ඩු කරන හැටි. එහා පැත්තේ ඉන්න රිලවට විරිත් නැහැටි, ගොරෝන හැටි, ඒ දණ්ඩ යන බල්ලා අර පේන බල්ලට උගේ කටේ තියෙන මස් කැල්ල ගන්න හදන හැටි. මොකද අයිකට පණ තියනවා කියලා නෙමෙයි. උගේ කල්පනා තියෙන්නේ. මෙන්න මේ වගේ තමයි විඥානයේ විසින් හදන නාම රූපයේ විඥානේ නැහැ. පණ නැහැ. නමුත් පණ තියෙනවා වාගේ. ඒක නිසා අපි ඒකත් එක්ක සැලසුම් හදනවා, දියුණු පවුණු වෙන්න හදනවා, අනාගත සැලසුම් හදනවා. ඒ නිසා අපි විසින් ප්‍රසූත කරන මේ පිළිමිබු වලට අපි විසින් මේ ප්‍රසූත කරන දේවල් වලට මනාප වෙනවා, අපි අමනාප වෙනවා, අපි දන්නේ ඒක නිකන් රූකඩයක් විතරයි කියලා. ඒක නිකන් හීනයක් විතරයි කියලා. ඒක නිකන් මිරිඟුවක් විතරයි කියලා දන්නේ නැති නිසා අපි විසින්ම වර නැත්නම් අපේම පිළිඹිබුවට එක්ක ද්වේෂ කරනවා එක්ක ප්‍රේම කරනවා. ද්වේෂ කරන අවස්ථාව තමයි රිල වගේම පෙන්වන්නේ. ඌේ දකින්න රිලවට රිලව දිහා බලන්නෙම තවත් මං වගේ එකෙක් ඉන්නවා. ඌ මරන්න ඕනේ කියලා. ගේ කුරුල්ල පිළිමිබව දකින්නකොට මගේ ගෑණියට තව මිනිහෙක් ඉන්නවා. මරනවා. නාසිසිස්ට උනේ ප්‍රේම කරන්න ගියා. වතුර විදුර වතුර වාදනයකට ගිහිල්ලා වැවකට ගිහිල්ලා මුණ හොදන්න හදනකොට එයා කවදාවත් දැකලා තිබුණේ නැහැ. පිළිඹුවක් එයා දැක්කේ ඇතුලේ දෙවඟනක් ඉන්නවා. ඉතියා වැළඳ ගන්න යනකොට දෙවඟන නැති වෙනවා. ආයෙ වැළඳ ගන්නවා ආයෙ දෙවඟන නැති වෙනවා. අන්තිමට එතනම මැරලා යනවා. එයා දන්නේ මේ වෙන්නේ මගේම රූපේ කියලා. එතන මැරිච්ච තැන තමයි ওই නාසිසස් මල හැදිලා තියෙන කියලා කටුකුරු දිනාන සත වෙනම පත්‍රිකාවක් ලියලා තියෙනවා. ඒ ප්‍රේම කරන්න ගිහිල්ලා. අපේ ගම් පැත්තේ තියෙන පරණ කතාවක්. ඒකේ අන්තිම හරිය මතක නැහැ. මුල් හරිය කෙනෙකුට hina වෙන්න පුළුවන් නිසා මම කියන්නේ. මේ මිනිස්සෙකුට <clears throat> මොහොතයින ඉන්නකොට හොඳට මැදිච්ච ගලක හදාගත්ත ආදාසයක් හම්බුනවා. ඉස්සර කාලේ මේ ආදාස තලය කියලා කියන්නේ හොඳ ගලක් නැදලා ගන්න එකක්. මේක හම්බුනාට පස්සේ මේක ඇතුලේ මිනිහෙක් ඉන්නවලු දැන්. දැන් මේක හරිය ලොකු දෙයක් කවදාකවත් වීදුරු නිව තිබිලා නැහැ ඒ කාලේ. එක්ක වීදුරු කුට්ටියක් මේක මනුස්සයා ගිහිල්ලා ගම්මුලා දාන්න දුන්නාලු. ගම්මුලා දාන බලපු ගමන් කවුද යකෝ මේක උඹට කොහෙන්ද හරි මේ මැරිච්ච අප්පච්චි නෙමෙයි ඉන්නේ බලපන්කෝ. මේක උඹට අයිති නැහැ. මම උඹට මෙච්චර ගාණක් දෙනවා. උඹ මේක මේක මට අයිති මේ මගේ අප්පච්චි මේ ඉන්නේ කිව්වලු. ඉතින් අර මනුස්සයා ඉතින් කාලා මෙට කැමැත්තන්නේ. ගම්මුලා දැන දුනවා. මෙන්න හැමදාම ඔට්ටයට තියාගෙන උදියන්න ගියාම මේක තියා බලලා අනේ මේ අපච්චි නිසානේ මට මුලා දැනිකපත් හම්බුනේ. මේ ගන්ධනවත් හම්බුනේ කියලා මේකට බොහොම ගෞරව කරලා කොට්ටයට තියලා බුදිනවලු. ගියන දවසක් දැක්කලු බුදියන්නේ ඉතින් මොකද්ද ගතිය බලනවා. හොරෙන් ගිහලා බලනකොට හොර ගෑණියගේ ෆොටෝ එකක්. ආ කියලා වෙලා පෝච්චි. දැන් මේ දෙන්න මෙතෙක්කල් බොහෝම ලස්සනට මගුල කකා හිටියා. දැන් බලනකොට මේ මිනිහා හැමදාම මයිත් එක්ක ඇඳේ හිටියට අර හොට ගෑණිගේ ෆොටෝ එක තමයි බලන්නේ. ඉතින් නම් විශාල රණ්ඩුවක්. දැන් මේ ගෑණි කියන්නෙත් නෑ මේක. ටිකක් කල් යනකොට ඉතින් ඉවරයි. ගම්මුලා දානිකමුත් ඉවරයි, පෞල් ජීවිතෙත් ඉවරයි. ඉන්නකොට පස්සේ මේ බේරන්න බැනසා මේ දෙන්නම ගියාලු කෝරළි මාත් එක්ක. මුරලි මහත්තයගල මොකද්ද ප්‍රශ්නේ කියලා නෑ මේ රාජකාරී ප්‍රශ්නයක් නෙමෙයි පෞද්ගලික ප්‍රශ්නයක් මේ අපි දෙන්න අතර පොඩි අන්‍යෝන්‍ය අවිශ්වාසයක් ඇවිල්ලා තිනවා මොකද ඉතින් අර මනුස්සයගල මේක මගේ මැටිච්ච අපච්චිගේ ෆොටෝ එක මම ඉතින් මෙයාට ගරු කරනවා මට මේ ඔක්කොම හම්බුනේ අපච්චි නිසා කියලා ඊට පස්සේ ගෑණිකලු නෑ නෑ ඕකේ ඉන්නේ හොර ගෑණිගේ ෆොටෝ එක මේක මේ මේ මිනිහා හැමදාම මං එක නෙමෙයි බුදියන්නේ. මේ ගැණිත් එක තමයි බුදියන්නේ. අරචල කිව්වලු මහා කෝරලේ. ඕක තියලා උඹලද පළයලා හෙට නඩුව කතා කරනවා කියලා මිනිහා හොරේම බලනකොට අඩේ අපේ අපච්චිගේ ෆොටෝ එක මිනිහා ඇතුළු මහා කෝරලේ මහත්තයාගේ ෆොටෝ එක කියලා මිනිහා තියාගත්තා. ඊට පස්සේ ගොල්ලෝ නඩුව දැන් පැත්තක මෙයා ගොල්ලෝ මේක මටයි අයිති කියලා. ඕක ඒ මනුස්සයාගේ අම්මන්ඩි දැකපු දවසේ ඒ මනුස්සයා හිතුණු මීයා දැන් හොර ගෑණියෙක්ගේ ෆොටෝ එකක් තියාගෙන ඉන්නවා. ඉතින් මේක ගිහිලා තියෙනවා රජගත්තුරෝ ගාවට යනකම්ම ගියාලු කාටවත් විසඳන්න බැහැ. Taman දකින්නේ Tamanට පේන දේ බලන්න ඕන දේ තමයි. ආදාසයෙන් කරන්නේ පිළිපුපු කරන එක. Taman දකින්නේ බලන්න ඕන එක. Tamanගේ ෆොටෝ එක දකිනකොට අප්පච්චිගේ ෆොටෝ එක කියලා තියාගෙන ඉන්නවා. ගෑණි නිතරම ඉන්න ඔය අකා කොච්චර මුලාදැනිකම් කරුවත් ජඩ වැඩ කරනවා ඇති බලවු ගමම්ම වෙන්නේ හොර ගෑණික පොකේ. මොකද තමන්ගේ පුතු රූපේ එක එකක්ම මේ ලෝකේ දන්නේ මේ ලෝකේ ඉන්න කවුරුවක්වත් තමන්ගේ ප්‍රകൃතිය දන්නේ ඒකට නිදර්ශනයක් කියනවා නම් මේකටම හරියන විදිහක ඕනම කෙනෙක් දන්නවා අපේ ඇහැට ලෝකේ තියෙන ඕනම වස්තුවක් බලන්න පුළුවන්. ඔක් කවදාකවත් ඇහැට ඇහැ පේන්නේ නැහැ. ඇහැ බලන්න කන්නඩියක් ඕන. සෝබාලංකාරේ මූනී Tamanda දැක ගන්නට බෑනි බලන්නේ ඒ ශ්‍රියාව කැටපතට එබීලයි කියලා සින්දුවත් කවම කවදාකවත් මගේ අත් එක මම දැකලත් නැහැ දකින්නත් බෑ ඒකෙන් තමයි මුළු ලෝකෙම බලන්නේ හැබැයි ඒකේ ප්‍රകൃතියකට බලන්න බෑ මුළු ලෝකෙම හැදිලා තියෙන ඔන්න ඔය ප්‍රෝඩාවේ ඒකෙන් ඕන දෙයක් බලන්න පුළුවන් ඒක බලන්න පුළුවන් ඒකේ ප්‍රතිබිම්බය හරහා විතරයි ඒක නිසා විඥානයේ මේ හදන පිළිබිඹුව නැත්නම් මම අනාගත සැලසුම් හදනවා. මම දරුවා පිළිබඳ මෙහෙම කරන්න ඕනේ, අම්මා පිළිබඳ මෙහෙම කරන්න කියලා අපි හදන මේ විශාල අනාගත සැලසුම් රාශියක් තියෙනවානේ. මේ සියල්ලම ඒ විඥාන විසින් හදන දේ ඒ හදපු එකනට වෙන්නේව සත්‍ය වශයෙන්. මේක මම විශ්ින් හදන ලද අනාගත සැලසුමක්. මේකට කවුරු හරි බාධා කරා නම් ඒක මට කරන හානියක්. මේක මේක මගේ pet project එක. ඊට පස්සේ මේ project එක ආරක්ෂා කරන්නේ කැත්ති පොළු අරගෙන තෝතෝ අරපල කියාන කරන රණ්ඩුව දිහා බලනකොට පේනවා මේක හුදු නාම රූපයක් බව. ඒක මේ ගොජයක් විතරයි. මේ කැතපතට ගෑණියෙක් බැලුවොත් ගෑණියෙක් පේනවා. පිරිමියෙක් බැලුවොත් පිරිමියෙක් පේනවා. ආරච්චල කෙනෙක් දැක්කොත් ආරච්චල හම්බ වෙනවා. කෝර්ලි මහත්තයෙක් බැලුවොත් කෝර්ලි මහත්තයා පේනවා. මේකේ තියෙන පිළිඹු කරන ස්වරූපේ විතරයි. ආහන එක අපිට දැක ගන්න බැරි නිසා මේ පිළිඹු නැති දේ තුලින් ලක්ෂ්‍ය ආකාර පිළිඹු හඳ හදා බලන එක තමයි අපි මේ දවල් හීන බලනවා කියන්නේ. රෑ හීන බලනවා කියන එක වෙනම එකක්. අපි ඉන්නේ දවල් හීන එකයි. අපි දැන් මේ ගෙදර ගිය ගමන් ඔක්කොටම සැලසුම් තියෙනවා. ගිය ගමන් අර වැඩේ කරන්න ඕන මේ වැඩේ කරන්න මේ ඔක්කොම මේ තමන්ගේ විඥානය විසින් හදන ලද ප්‍රොජෙක්ට් කරන ලද නැත්නම් ප්‍රක්ෂේපණය කරන ලද පිළිඹු කරන ලද දෙයක් ඒක කනකොට කියලා දෙන්නත් ඒක සත්‍ය නිට්ටිය තත්‍ය සුබඵල ගෙන දෙන එක බව පිළිගන්න අපි කොච්චර පෙළඹෙනවද කියනනම් කවුරුත් එක්ක විවේචනය කරනවටත් කැමති නැහැ. ඒක නිසා මේ විඥානයේ විසින් ප්‍රසූත කරන ලද මේ නාම රූපය ඇත්තක් බවටපත් කරන්න විඥාණයම උත්සාහ කරනවා. ඒ නාම රූපේම දඩමීම කරගෙන මේ සම්බන්ධතාවය ਸਰවඥන් සඳහන් කරලා ඉතාම මාරු තේරුම් ගන්න තමන්ගෙම තමන්ම කණ්ණාඩිය දකින්න රූපය මනාප වෙන්න අමනාප වෙන්න මේක පිළිඹු බව දන්නේ නැත්නම් අනන්ත පටල වෙන්න පුළුවන්. ඒක මේ සාති වගේ භික්ෂුවකට ධර්ම විනී උස්නක්වත් ලැබුණ නැති කෙනෙකුට කොහොමඩක්වත් බෑ. නිකන් සාමාන්‍ය මේ රටක මේගේ කාමභෝගී රටක ඉන්න මිනිස්සුයෙකුට මේ වගේ දෙයක් කතා කරන්න ගියොත් මේ තමන් කරන්නේ තැලසුම් කරන්නේ ඔක්කොම මේ තමන්ගේ තියෙන හැකියාවන් මතයි තමන්ගේ රුචර්චකම් මතයි තමන්ගේ පෞරුෂත්වයේ මතයි ඒ නිසා මේක නිකන් මේ මනෝ විකාරයක් බව මේක මායාවක් බව මේක හීනයක් බව කිව්වොත් ඒ මනුස්සයාගේ ජීවිතය නැති කරනවට වැඩිය දරුණුයි ඒක විවේචනය කරන්න. මොකද මේ තමන් හදාගත්ත විඥානයේ විසින් හදාගත්ත මේදී ඇත්ත සත්‍ය தත්ත්‍ය දෙයක් කරන තමයි විඥානය දකරන්නේ. ඒකම දඩමීම කරගෙන ඒක නිසා මේ නාම රූප වශයෙන් ඇති වෙන මේ ගොජය ඊට පස්සේ රූපයක් බලන්න ඕනේ, ශබ්දයක් අහන්න ඕනේ, ගඳක් රසක් පහසක් බවට විවිධ හැඩතල වලට මාරු වෙච්ච ගමන ඕනම දෙයක් ඇති කිරීමේ හැකියාව ඇති මේ මුලාව හත්පත් වෙච්ච ගමන් ඒ නාම රූපේ හරහා සලායතන හැදිලා ඊට පස්සේ අපි අර කලල රූපයේ තනි ශෛලය තියෙන කොටත් විඥානේ තියෙනවා. නමුත් ඊට පස්සේ ඒක වැවිලා ඇහැ කන නාසය දිව කියනකොට විඥානේ චක්කු විඥානේ බාටපත් වෙනවා සෝත විඥානේ බාටපත් වෙනවා අර විඥානෙට විශාල උද්‍යානයක් ලැබුණා වගේ අර තිබුණු පණකෙන්ද විවිධාංගීකරණය වුණාට පස්සේ විඥානේ ගලවන්න බෑ ඒකේ ලොකුම අයිතිකාරය බාටපත් වෙනවා නීති හදන න්‍යාය පත්‍ර හදගෙන බාටපත් වෙනවා ඊට පස්සේ සලායතන වශයෙන් ලොකු ලොකු වුණාට පස්සේ මේ මිනිස්සයා රේක බීජ සෛලය ticketෝම මේ උපාදානීය නිසා සලායතන නිසා තමන්ට මනාපදී ඒ විඥාන පෝෂණය සඳහා අවශ්‍ය කරන ආහාර සඳහා පුදුමාකාර තණ්හාවක් ඇති කර ගන්නවා. ඒක යා හිතනවා මට මූලික මානව අයිතිවාසිකමක් කියලා. මේ මම ජීවත් වෙන්න මට තැප විඳින්න ඕන. ඒක කාටවත් ඒ ප්‍රශ්න නැහැ. ඒක බොහොම සාධාරණ දෙයක් කියලා. ඒ තෘෂ්ණාව කිසිසේත්ම හිතන්නේ කෙලෙසයක් විදිහට තෘෂ්ණාව මේ අත්‍යවශ්‍ය මූලිකාංගයක් කරගන්නවා. ජීවත් වීම සඳහා අවශ්‍යම දෙයක් විදිහට ඊට පස්සේ ඒ තෘෂ්ණා කරගත්ත දේ ළඟට ගත්ත දේ අල්ල බදා ගන්න උපාදාන කරනවා. ඒවා සේරම සංස්කෘතක වශයෙන් මගේ රුචි අරුචි වශයෙන් අපේ අයිතිවාසිකම් වශයෙන් එක එකනා කරන්නේ පුදුමාකාර ස්වභාව ධර්මයට විරුද්ධ යෑමක් කියලා එමන් තමයි Tamanට හේතුප්‍රත්‍ය ලැබෙන දෙයට පිළිගන්නේ නැතුව මේ දඟලන්නේ මේ තෘෂ්ණාව නිසා මේ උපාදාන නිසා ඒ කටයුත්තේ මේ මිනිසයා මහන්සි වුණත් නිନ୍ଦ ලැබුවත් සිල් කැඩුනත් ඒ දේ ලබා ගැනීම සඳහා කටයුතු කරනකොට යා නිතරම දෙයක් දිහා බලන්නෙම මනාපමනාප දෙක හරහා. ඒ නිසා බුදුජානකයන් සඳහන් කරලා තියෙනවා අර වගේ ඒක බීජව විඥානයේ ඇතුළට රිංගගෙන ගැප් ගත්තා වූ ඒ කලලය වැවිලා වර්ධනය වෙලා කොල්ලෙක් කෙල්ලෙක් වඩපත් වුණාට පස්සේ එයා ඒ තමන්ගේ රුචර්චුද මේ උපාදාන කරන්න හදන්නේ හැම වෙලාවෙම එයාට පේන හැම දෙෙම එක්ක හොඳයි එක්ක නරකයි. කවදාකවත් හොඳ නරක දෙක මැද තියෙන එකක් නෑ යාට. මේ දේ හොඳයි ඒක ලබන්න ඕනේ. මේ දේ නරකයි ඒක නරක මරන්න ඕනේ. හොඳ නරක නැති දෙකක් උපේක්ෂා සාගත දෙකක් නැතුව නෙවෙයි. හොඳට බලන්න ඒකට හරි කම්මැලි. හරි නීරසයි. හරි මේ ඒකාකාරයි. හැපක් දුකක් නැත්තම් හොඳක් නරකක් නැත්තම් ඒ දේ අපි පළවෙනියම ප්‍රතික්ෂේප කරන දේ. මේ අදුක්කම සුඛය. තමයි උපේක්ෂාව. ඒක විසිකිරුවේ නැත්නම් අපිට මේ හොඳ නරක දෙක ගන්න වෙන නිසා අපි ජීවිතයේ මේ කාම ජීවිතයේ තණ්හා ජීවිතයේ පළවෙනියෙන්ම විසිකරන්නේ මේ අදුක්කම සුඛය හරිම නීරසයි හරිම ඒකාකාරයි හරි පාළුයි හරි කම්මැලි හරි අප්‍රකාශිතයි ඒක. ඒ නිසා අපිට මධ්‍ය ප්‍රතිපදා පලාතකවත් නැහැ. අපි හොයන්නේ අර මනාපමනාප දෙකේ. මේ මනාපමනාප දෙකේ මේවා ගතා කරන තාක් ඒ තෘෂ්ණාවට බරව ගත කරන උපාදානට බරව ගත කරන පාතාක් ඒ ලබා ගැනීම සඳහා ඒ ඒ භවයන්ට භවය අපේක්ෂා කිරීමක් මම මේ ලබා ගත්තේ නැති හීනෙට අනුව ජීවත් වීම සඳහා මම දොස්තර භාවයක් බලාපොරොත්තු වෙනවා නම් ඒ දොස්තර භාවයේ සඳහා සැදී පැහැදී කටයුතු කරනකොට යා දොස්තර කෙනෙක් බවටපත් වෙනවා හොර භාවයක් සඳහා කටයුතු හොරෙක් බවටපත් වෙනවා. යමක් යමක් බහුලීගත කරන්නද ඒ ඒ භාවයටපත් වෙනවා. ඒක සාමාන්‍ය ජීවිතෙත් ඇති. ඇතුළත චෛතසිකවලත් ඇති. යම් මේ අതൃප්තිකර ජීවිතයක් ජීවත් වෙන එකන මොන දෙයක් හරි ලබා ගැනීම සඳහා ප්‍රාර්ථනා කරනකොට ඒ භවයට යනවා. ඒ භවයේ තියෙන තාක් කල් එහාට જાතියක් වෙනවා. જાතියක් තියෙන කාල දුක්ඛ දෝමනස්ස තෝක පරිදේව දිගට යනවා. ඒ නිසා අර මුලින්ම තියෙන අවිද්‍යාව නැත්නම් මේ වර්තමාන මොහොතට හිත ගැනීම කියන ඒ තණ්හා ක්ෂය කිරීම හරහා ආශ්‍රව ක්ෂය කිරීම හරහා తాවකාලිකව වර්තමාන මොහොතෙන් පිටගත ගන්න හැම වෙලාවෙම අවිද්‍යාව ක්‍රියාත්මක වෙනවා ඒ අවිද්‍යාව නිසා සංස්කරණය කිරීමක් වෙනවා හැම වෙලාවෙම මිනිස්සයා කිය හැම තැනම පරිසරය වෙනස් කරලා තියෙනවා මිනිස්සුන්ට බෑ කවදාහක්වත් ඉන්න විදිහට ජීවත් වෙන්න. එහෙම කාලයක් තිබ්බා අපි වැද්දෝ වගේ ඉන්න කාලේ. අපේ තියෙන දේ ආලයක් කොලයක් එකතු කරන හන්ට ගැදරස්ලා කියලා තිබුණේ. කෑවා මිසක් විශාල ගොඩනැගිලි ඇදුවෙත් නැහැ. ගල් සෙල්ලි පිළිවෙත් නැහැ. ගියා. දැන් නැහැ. ගිය තැන ගඳ. හැමදේම වෙනස් කරා. ඒ වෙනස් කරේ මොකද? අසීමිත ආශාව නිසා. පොළොව යට තියෙන ලෝහ උඩට ඇදලා ගන්න. ඒක අරගෙන වෙලා নানা ආකාර දේවල් හදනවා. ඊට පස්සේ මේක කෙලසෙනවා. කෙලසුවාට පස්සේ මේක රත් වෙනවා. මේකේ පරිසරය වෙනස් වෙනවා. ඍතු ගුණේ වෙනස් වෙනවා. මොන જાති කෙරුවක්වත් මේක මෙච්චර වෙනස් වෙන බෑ නැත්නම් නැත කරන්න බෑ. ඉතින් කාටවත් බෑ රාජ්‍යයක් වශයෙන් උත් බෑ පුත්කලිකවත් බෑ. අපි දන්නවා මේ පොරකේට මෙහෙට කපන් දින්න හරකා කටුකැලේ තියෙනවා ඒ හරක් ගාලක්. ඒ හරකට කන්න දුන්නාම පුදුම ආසාවෙන් අරට කන්න දෙන්නේ නැතුව කන්නේ. ඌ දන්නේ නැහැ හෙට කපන් දින්න බෑ. ඌ කනවා. ඊට පස්සේ අර ඇදගෙන යන්නේ මේ කපන්න කියලා දන්නේ නැහැ. ඒ වාගේ තමයි අපි ඉන්නේ පොරකේක. අපි කනවා, නටනවා, පෙන්කෙලිනවා, සෙල්ලම් ඔක්කොම කරාට මේ තමන්ගේ වලිගේ හපා ගන්න එහෙම නැත්නම් පොළඟ කේන්ති ගහම තමන්ගේ වලිගේ හපා ගන්නවයි කියනවනේ. වලිගේ ගිලගෙන ගිලගෙන ගිලගෙන යනවලු. අන්න වගේ ගිලිල්ලක් කියලා කවුරුත් කිව්වත් හිතෙන්නේ ඒක අපි සැප විඳීමට ඊර්ෂ්‍යාවෙන් කරන කතාවක් කියලා. කැමති නැහැ. මේ සංස්කරණය කිරීමේ තියෙන භයානකම තේරුම් ගන්න. ඉතින් මේ සංස්කරණය කරේ නැත්නම් ජීවිතේ නෑ කිසි කිසි කිසි කිසි ජොලියක්. අන්නේතරයි ප්‍රශ්න තියෙන්නේ. විනදේදී බලන ඉන්නකොට මොටිවේෂන් එකක් ගන්න බෑ. අපිට මේක වෙනස් කරන්න ඕන කිව්වොත් මේ අමුඩ ගහ ගන්න පුළුවන් නේ කැසපට ගහ ගන්න පුළුවන් නේ හෙට උදේ ඉසලා වැඩේ ඉවර කරන්න පුළුවන් නේ ලොකු ගැම්මක් එන්නේ අලුත් දෙයක් කරන්න. තීන දිනන ජීවත් වෙන්න ගියාම එයාට මේ සංවේග වේගයක් ගන්න බෑ. ඒක නිසා අපි හැම කෙනාම අනාගත සැලසුම් මත තමයි ජීවත් වෙන්නේ. මේ මේ දේ කරන්න ඕනේ. එහෙම නැත්නම් මිනිස්සු බොහොම ඉක්මනට මේ අනාගත සැලසුමක් නැත්නම් මැරලා යනවා අයියෝ. මිනිස්සු ජීවත් වෙන්නේ අනාගත බලාපොරොත්තු මත. බලාපොරොත්තු නැති වුණොත් එහෙම මොකටද ජීවත් වෙලා? ඒක නිසා සතියෙන් ජීවත් වෙන ජීවිතය කාමභෝගී පුද්ගලයාට ඒ පුද්ගලයා තේන්නේ නිකම්ම නිකම් නිකන් හරියට බතවල හොද්දයි බතුයි. ඉසි ගාලල්ලා ඒකේ උම්මලකටත් නෑ ලුණුත් නෑ අනන්නේ කාලා වැඩක් නෑ. අපිට ඕන කරලා තියෙන එකට එක්ක උම්මලක ටිකක් දාන්න නැත්නම් අජින මොටෝ ටිකක් දාන්න ඕනේ මොනවා හරි දාලා මේක රස කරන්න ඕනේ මොකද ස්වභාවික බතවල හරි නෑ. මේ සකස් කරන හැම වෙලාවෙම අපි පරිසරය වෙනස් කරනවා. එහෙම නැත්නම් අපි මේ නොලැබිච්ච දෙයක් ලබා ගැනීමට මේ කරන සැලැස්ම තමයි අපේ ජීවිතය අලුත් කරවන්න තියන තියෙන නමුත් මේ අලුත් කිරීම ඊටපන්දෙන් ඊටපන්දම දෙපැත්තෙන් පත්තු කරනවා වගේ සත්‍යමත්ව ගත කරන එකේදී ඒක කිසි රසයක් කිසි උනන්දුවක් ඇති වෙන්නේ බුදු කෙනෙක් පහළුනේ නැත්තම් බුදු කෙනෙක් පහළලා උන්වහන්සේගේ සියලු වික්‍රම දාලා කියනවා මේ ලොකුම ලොකු දේ තමයි සත්‍යමත්වයන් ඒකට සංස්කරණය ඒකට විඥාණයට තොරන් ගහන්න දෙයක් නැහැ සැලසුම් හදන්න දෙයක් නැහැ ආන්න ඒ විදිහට අඩු කරනවා නම් මේ අවිද්‍යාව නැති වෙන විතරක් නෙවෙයි. ගත ගන්න හැම වෙලාවෙම අපි මේ සැප දුක දෙක මනාපමනාප දෙක අනුව සකස් කරන ජීවිතයත් මනාපමනාප දෙකට තියෙන මේ නඩු විසඳනකොට මනාපමනාප දෙක මැද තියෙන අදුක්කම සුඛය අපේ අතින් ගිලින හැටිත් එච්චර ලේසි නෑ අල්ලනවා කියන්නේ. අල්ලනවා ලේසිත් නැහැ කාටද කියලා දෙනවා කියන එකත් ලේසි නැහැ. ඒක නිසා සරුවත්‍යංශය සඳහන් කරලා තියෙනවා මේ උපදින උපදිනදී එතන එතන නැති වෙනවා නම් ඒ දේවල් මත මෙච්චර මේකම විය යුතුයි මේක එපයි කියලා. මේ අපි කරන මේ පෞද්ගලික ලක්ෂණ රුචි අරුචිකම් එහෙම නැත්නම් අපේ mati මොනතරම් පුස්සක්ද ඒ සඳහා අපි කොච්චර ආතතිගත වෙනවද අපි කොච්චර අසහනයකටපත් වෙනවද ඒක බෝ වෙන ලෙඩක්. සමාජය වශයෙන් බෝ වෙන ලෙඩක්. ඒ නිසා මේ ලද දෙයින් සතුට වීම ඒකට බුදුරජාණන්සේ සඳහන් කළ තියෙන භික්ෂූන්ට සන්තුට්ඨෝ හෝති iterator චීවරේන iterator චීවර සන්තුට්ඨ්‍යාච වන්නවායි. ලද යම් සිවුරකින් සතුට ලද යම් සිවුරකින් සතුට වෙන්නේ. සතුට වෙලා ලද යම් සිවුරකින් සතුට වීමේ ಗುಣ ප්‍රකාශ කරන්නේ. ලද යම් පිණ්ඩපාතයෙන් සතුට වෙන්නේ. සන්තුට්ඨ හෝති ඊතර ඊතර පින්නපාතේ. ඊතර ඊතර පින්නපාත සන්තුට්ඨ්‍යයච වන්නවාදී. ලදයන් පින්නපාතයෙන් සතුටු වීමේ ගුණ ගායනා කරන්න. ලදයන් සීනාසනයෙන් සතුටු වෙන්න. දුක්ඛ මූල වේවා, ශුන්‍යාගාර වේවා, අරණ්‍ය වේවා. ඒක ගැන ගුණ කතා කරන්න. ලදයන් බෙහෙතකින් යැපෙන්න. ඒ ගැන ගුණ කතා කරන්න. එතකොට ඒ කියන්නේ මේ ලදයන් දෙකෙන් සතුටු වීම කියන එක කරන්න බැරි දෙයක්වත් අස්වාභාවික දෙයක්වත් නෙවෙයි. නමුත් කවදාකවත් දේශපාලනඥයෙක් හරි ආර්ථික විශේෂඥයෙක් හරි සමාජ විද්‍යාඥයෙක් හරි ඕක කියනවා අහලවත් තියෙනවා. මේ ලද්ද දෙයින් සතුටු වෙන කියලා. ඒගොල්ලෝ කියන්නේ අපිට ඡන්ද දෙන්න අපි මේ ටික හොඳ එකක් දෙනවා. අපේ ආර්ථික ක්‍රමයේ පාවිච්චි කරන එතකොට මේට වෙන්නේ හොඳ දැනගෙන යන්න පුළුවන්. අපි ඔක්කොම එකතු වෙලා මේ සමාජයේ සම සමාජ කරමු නැත්නම් අරක කරමු මේක නේද අපිට හොඳ දැනකට යන්න පුළුවන් කියලා අපට පුදුමාකාර ඇඳිල්ලක් අඳලා තියෙන්නේ. නමුත් මේ ලදයන් දෙකෙන් සතුටු වීමේ භික්ෂු සමාජයක් බුදුදානසේ ඇති කරේ මේකට ප්‍රායෝගික ආකෘතියක් පෙන්වන්න. ඒ භික්ෂු සමාජයේ මම කියන්නේ ඒකට අනුව ජීවත් වෙනවා කියලා. නමුත් ඒක කියලා තියෙන එකක්. අන්නේ ආර්යවංශ ප්‍රතිපදාවේ ඉන්නකොට ගිහියකට ගන්න තියෙන්නේ අපිට ලැබෙන ඇඳුමකින් අපි සතුටු වෙමු ඒ ඇඳුම පාවිච්චි කරන්නේ විලිවහ ගන්න මිසක් හෙළුව පෙන්වන්න නෙවෙයි. අනුන්ට රාග ඇති කරන්න නෙවෙයි. අද තියෙන ඇඳුම් මොස්තර දිහා බලන්න. ඇඳුම් ඇඳලා මොකද්ද පෙන්වන්නේ? නොපෙන්නේ හේතු විලිවසාගත යුතු ටික තේරම එළියේ. ඒකල ඇඳුමකුත් තියෙනවා රජේ නීති බැලුවොත් එහෙම අරක පෙන්වන්න බෑ මේ කෑල්ල වැහුවොත් නම් පෙන්වන්න පුළුවන් කියලා ඔන්න නීති. ඔත් බලපුවාම වෙනවා කිසිම විලිලැජ්ජාවක් කිසිම සමාජ ගතියක් නැති ඇඳුම් ශාස්ත්‍රයක් තියෙනවා. කෑම ක්‍රමයක් අද තියෙනවා. ලෝකේ තියෙන්නේ අප්‍රිකාව වගේ රටවල ඛණ්ඩ දෙයක් නැති කමට ඒ මිනිස්සු උම්මතේ. මියකු කාලා තර වෙලා කෑමත රෝගී. භයානක දෙයක් ඔබේසිටි. කොයි වෙලාවෙ බැලුවක් කනවා. මේ දෙක අතර කතා කරන මේ කන පෙරේත හැත්ත මේ UNDP හදාන WHO හදාන ලෝකයාට සැලසුම් හදනවා මේ දුප්පත් ජනතාවට කැම ටික දෙන්න. ඒ පරයෝ ඒ පර හැත්ත මුළු ලෝකයෙන් හදන ආහාර වලින් 140ක්ම බියර් හදන්න පාවිච්චි කරනවා. මද්ද්‍රව්‍ය පාවිච්චි කරන්න හදනවා. වැඩි නම් මොහොතට දානවා. ඒ මොකද එල්ලුම සැපෙම තියාගන්න. ඒකල කියනවා අනේ ආප්‍රිකාවේ ඉන්න කට්ටිය හරි දුකේ ඉන්නේ. අපි කට්ටිය එකතු වෙලා ගිහිල්ලා ඒක සනീപ කරමු කියලා උන්ගෙම ස්කෝලර්ෂිප් දෙනවා. ඒ දෙන ග්‍රහන්ට් එකෙන් ඌ එතෙන් කියලා හොඳට ගහලා අප්‍රජාවේ කැත කරලා ආපහු එනවා. ඉතුරු වෙන්නේ අප්‍රජාවට පොහොර විතරයි. දැන් ලංකාවටත් එනකොට ඔය ෆොරින් ග්‍රාන්ට්ස් වලට අපි කියන්නේ ෆර්ටිලයිසර් ග්‍රාන්ට්ස් කියලා. ඒ ග්‍රාන්ට් එකට හරියන්න සුත්තු දෙන්නෙක් එවනවා. ඌ ලොකු ගයක් ගන්නවා. කාර් දෙක තුන ජනර ඔක්කොම වියදම් කරලා අපේ ලංකාවේ ඇසිකිලි වලක් පුරවලා දීලා අපෝ වෙනවා. අපිට මොකක්වත් හම්බ වෙන්නේ නැහැ. මේ කෑමට මේ යකු කරන වැඩේ දිහා බලනකොට බුදුරජාණන් වහන්සේ පෙන්නපු මේ පිණ්ඩපාත යන ගමනේදී බලන්න ඕන කෙනෙකුට පිණ්ඩපාත කී නැති උනාට කමක් නැහැ ඕගොල්ලෝ. පිණ්ඩපාත යනකොට අපි හිතන්නේ ගෙදරකින් රසමසුරු දුන්නයි කියලා බුරියානි දුන්නයි කියලා ඒත් අපි සූපත් වේවා කියනවා. ඊගාව ගෙදරින් කියනවා අද මොනවක්වත් දෙන්න දෙයක් නැහැ ස්වාමීන් වහන්සේ කියනවා. ප්‍රශ්නේ නැහැ. අතනින් අපිට හොඳම රසමසවුල් ලැබුණා. ඊගාවගේ මොනවත්වත් නැහැ. දෙකටම සමහිතනේ. ලැබුණායි කියලා අධික සතුටක් හෝ නොලැබුණායි කියලා කනගාටුවක් නැහැ. මේ පින්න පාතේ. කරන්න බැරි දෙයක් නෙවෙයි. ඒකයි මේ බුදුරජාණන්සේ සඳහන් කරලා තියෙන මේ ලද දෙයින් සතුටු වීම කියන එක. බුදුරජාණන්සේ සඳහන් කරනවා උන්වහන්සේගේ දර්ශනය ගිහින්න කරන්න බෑ කියලා කියන්න බෑ. මොකද මාත් අවුරුදු 7ක් 8ක් ඔක try කර කර හිටියා. සෑහෙන්න කරන්න පුළුවන්. අලත්නම් යදිදන් සාදු නාලත්තන් සුන්දරාමිති උභයේනේව සෝසාදී රුක්ඛංග පටිවත්තති. මුචයිද කියනවා අපි ගහක් ළඟට පළතුරක් අපේක්ෂා කරලා යනවනම් අපිට මේ පළතුර ඉදිලා වැටලා තියෙනවනම් හරිම හොඳයි. අලත්තන් යදිදන්දා ලැබුණ නෑයි කියලා මොනව කරන්නේ? ඒත් හොඳයි. අපි සුපර් මාකට් එක නෙවෙයි ගියේ ගහක් ගාවටනේ. තියෙනවනම් හොඳයි ඒත් නැත්නම් ඔබ යේනේව සෝතාදී ඔව් ඒ දෙකට සැලෙන්නේ නැහැ. මේ ගහ ළඟට යනකොට බලසුරත් තිබුණා හොඳයි. තිබුණා නෑ ඒත් හොඳයි. ආන්නේ වගේ ගහක් ළඟට ගිය කෙනෙක් වගේ අපිට අද බුරියානි හම්බුනායි කියලා හෝ එහෙම නැත්නම් නිකම්ම නිකම් පතුල හොද්දයි බතයි හම්බුනායි කියලා හෝ දෙකටම සමහිත පවත්වන්න පුළුවන්. ආහාර පිළිබඳ තියෙන ප්‍රශ්නෙට හොඳට මතක තියාගන්න මේ ඇති එක කාලා ඒකේ පීනලා ඒකේ කැත කරලා වනසනවා. කන්න බැරි ගන්න මොකුත් නෑ මේකට කියන්නේ ආර්ථිකයේ විෂමාකාරව පැතිරියාම. ඇමරිකාවේ ජනගහණයෙන් ඕහසත් 100ට 1 මුළු ආර්ථිකයේ සල්ලි 190ක් පාවිච්චි කරනවා. ඊටු 190 100ට ඔව් ඊටු 190ටම 10ක් තමයි බෙදාගෙන කන්න වෙලා තියෙන්නේ. එන්න එන්න මේ ગેප් එක වැඩි වෙනවා. ඉතින් මෙව්වද පළවෙනි ලෝක රටවල් කියන්නේ. අහලා තියෙනවද ලංකාවේ අත්මුතු පරම්පරාවකින්වත් එකේ ඛණ්ඩ නැතුව මැරලා ඉන්නේ. රොබර්ට් නොක්ස් ලිව පොතේ ලියලා තියෙනවා මේ රට බොහොම දුප්පත් රටක් ආගන්තුක සත්කාරය දන්න රටක් අහලගම් හතකවත් කණ්ඩ නැතු එක එකක්වත් නැරිලා නැහැ. ඇමරිකාවේ කී දහහක් ඉන්නවද දන්නවද කණ්ඩ නැතුව? එක එක්කත් බලන්නේ අල්ලපු ගෙදරින් මැරලා හත් දවසක කුණු ගඳ ගන්නකොට තමයි බලන්නේ. එහෙම නැතුව ඒක දිත්තේ ඉබිල බැලුවත් නඩු. ඉව්ව කරන්න බෑ. උඹට වැඩක් නෑ. අර එකයක් ගෙට ගිනි ගන්නවයි කියලා පොට පොලිසියට කියලා. ඉතින් මේ මනස එනකොට පොලිසියෙන්නේ ගින්නියන හමුදාය ඇවිල්ලා අර කයින් කරනවලු. අර කට්ටිය ගම අර අසල්ලේස කතාවේ තමුසෙ මොකටද පොලිසියට දන් දුන්නේ? නඩු. මේක මගේ ගේ. තමුසෙට අයිතියක් නැහැ පොලිසියට දන් දෙන්න. ඔන්න උන්ගේ නීති. අපේ රටේම නෑනේ කායික දරුවා වුණත් කායිකට ගිනි ගත්තත් අපි කතා කරනවා. මේ තරම් ලස්සන සුන්දර මොඩල් එකක් නැත්නම් ප්‍රතිපත්ති තියෙන ලංකාවක ඉන්න නිසා අපිට මේක හිතා ගන්න පුළුවන් මේ කෑම පිළිබඳ ඕක බදාගෙන කන්න දෙයක් නෑ බුදුහාමුදුරු කියන තුන් වේලකුත් එපා දෙවේලක් ඇති කියලා. ජොංග දෙනකොට හිතා ගන්න බෑ. ඒ හද්දියනේ මෙච්චර මේ කන්න තියෙන එකේ තුන් වේල දෙවේලට අඩු කරපුවාම මොකද්ද ලැබෙන පින? මේ තුන් වේල හතර වේල කරලා දුන්නා අම්මා බුදුහාමුදුරන්ට බුද්ධ පූජා හතරක් තියයි. හරිම කැමැති ඒකට. මොකද මේ කෑපතේට. ඒක නිසා අනිත් බුදුරජාණන් වහන්සේගේ මේක කරපු සෞත්තුම වැඩේ තමයි මේ උපන් දින දවසේ පාටියක් දාන්න දුන්නේ නැහැ බුදු උණයි කියලා පාටියක් දාන්න නැහැ පිරුණම් පෑවේ එදාමයි. ඉතින් දැන් කට්ටියට හරකට පාටි දැම්මොත් පිරුණම් පෑවට සතුටු වෙනවනේ. තුනම එක දවසේ නිසා පාටි දාන්නත් නැහැ. නැත්තම් පාටි තුනක් අපට. අනික් ආගම් වල බලන්න ඉපති දවස මෙහෙමයි අර දවස මෙහෙමයි මේ දවස මෙහෙමයි පාටි. බුදුරජාණන්සේ කිසි දෙයක් අපට දීලා නැහැ. ඒ නිසා ලද දෙයින් සතුටු වීම දැන් හුඟ දෙනකොට තියෙන ප්‍රශ්නේ තමයි මේ අපි සතියෙන් ඉන්නවද ගෙදර ගියාම කොහොමද කරන්නේ කියලා. ගෙදර ගියාම කෑපතේ කෑමතේමයි මැරෙන්නේ. පුළුවන් තරම් බලනවා ඇඳුම් වැඩි කරගන්න පුළුවන් තරම් බලනවා කෑම જાති පාටි සරක මේක දාගන්න ඊට පස්සේ ගෙවල් දොරවල් වලට ලෝකෙනදී ප්‍රශ්න හදාගෙන බෙහෙත් ගැනීම කියන එක වෙනමම ව්‍යාපාරයක්. ඉතින් මේක ඉඳගෙන කොහේ සතිය පිටවන්නේ මේ මේ මේ හදන හදන එක ලාහට ගෙම්බ එකතු කරනවා වගේ ගෙම්බ ගන්නකොට පයින්. පිටින්නේ. මොකද මේ අකල්ප සම්පත්තිය නෑනේ. පරිසරය පැවැත්ම ගැන හිතීමක් නෑනේ. ලද දෙයින් සතුටු වීමක් නෑනේ. අර පිළිමැස්මක් නෑනේ මේ ලෝකයා සුකොබෝගී වෙච්ච නිසා ලෝකයා පාරිභෝගිකත්වයට ගිය නිසා අපි කිලෝරක් නැති වුණා. ඉතින් මේ අලි වාහන හිල් තියෙද්දි කූඹි වාහන හිල් වහල වැඩක් නැහැ වැටේ. ඉතින් මේ අලි වාහනේ වවා ගන්න ඕන තමන් හතර ගන්න සිව්පස්සේ සම්බන්ධයෙන් මේ තරම් මනාපමන පහල කර ගන්න විනුවට චක්කුණ රූපදීසෝ උපජ්ජති මනාපං උපජ්ජති අමනාපං ඇහැට රූපයක් දැකලා මනාපමන පහල වෙනකොට ඒක අභිනන්දනය කරන්න ගියොත් අභිවදනය කරන්න ගියොත් අජෝසනය කරන්න ගියොත් නූපන්න කුසල රාශියක් උපදිනවා දකින දකින රූපේ දිගේ යන්න ගත්තාම ඒ නිසා චක්කුණා රූපං දිස්වාන නිමිත්තක් ගායෝති නානුභ්‍යංජනක් ගායෝති යත්වාදි කරන මේතං අතං උතං පිරන්තං උපජ්ජති පාපක අකුසල ධම්මා තත්ත සංවරාය ආපජ්ජති චක්කුංජේ සංවරං ආපජ්ජති සක්මන් කරනකොට හරි භාවනා කර කර ඉන්න වෙලාවක ප්‍රේමනාප රූපයක් දකිනකොටම Taman දන්නවා නම් මේ ටික කරපු හිටපු අරමුණේ කෙලෙස් නැහැ මේ අරමුණට ගිය ගමන් මේ රූපේ දැකපු ගමන් මගේ හිත නිමිටි ගන්නවා අලගිය මුලගිය හොයනවා ඊට පස්සේ ඒකේ බැඳී ගන්නවා ඇති වෙන මනාපමනාප නිසා අනිවාර්යයෙන්ම කෙලස් උපදිනවා එනිසා මේ රූපේ දැක්කට නොදැක්කාසේ නිමිටි ගන්න නැතුව නබ්‍යංජනක් ගායෝති ඇසැත්තේ අන්ධෙක් වගේ එක දිහා බලන ක්‍රමයක් තියෙනවා ඒ ක්‍රමයට ඉන්නවනම් නැවත අරමුණට එන්න පුළුවන්කම තියෙනවා මේක දිගේ අල්ලගෙන මේක දිගේ කතන්දර බලන පටන් ගත්තොත් යන්ජනක් ගාහේදී නිමිත්තක් ගාහේ කිලස් රාශියක් ගන්නවා ඒ නිසා ඉන්ද්‍රිය සංවනේ කෙලවරම තමයි Taman පිරිසිදු මනසක ඉඳලා හිත පිට යන්නේ ගැන කලබල වෙන්න දෙන්න හිත පිට යනවා පිට ගියාට පස්සේ ඒකට හේතු වෙච්ච අරමුණේ නිමිටි ගැනීම ව්‍යංජන ගැනීම වෙනුවට මම දැන් මෙතෙක් කළා හිටපු ඉන්දිය සංවරේ මීට වැඩිය හොඳයි. කෙලස් නැහැ. මේකට ගිය ගමන් කෙලස් එනවයි කියලා ඒ කෙලෙස් උපදින්න තියෙන අවස්ථාව නතර කිරීම අර අවිද්‍යාව නතර කිරීමට හා සමාන අනිසංස කෙරෙනවා. මත්‍ර උපදින තියෙන කෙලෙස් නැති කිරීම මේ වේදනාවෙන්ම කරන්න පුළුවන්. හොඳට මතක තියාගන්න ඒක සඳහා ප්‍රධාන දැනුම වෙන්න ඕනේ මම උපයා ගන්නලද සතිය මගේ නිවන. ඒක මගේ ආරක්ෂකයා. ඒක මගේ නිර්මල තැන. ඒක මගේ නික්ලේශී තන. ඒක මගේ ക്ഷേම භූමිය. ඒකෙන් කොහෙට හිත පනින්න පුළුවන් ප්‍රශ්නයක් නෑ. හැබැයි ආපහු අර පැනපොතන ඉඳලා ඒක දිගේ කතන්තර ගොතන්න යන්නේ නැතුව, ඒක ගිනේ ප්‍රපංච කරන්න යන්නේ නැතුව, ඒක ගිනේ වාග් බහුලියට යන්නේ නැතුව, අභිරමණය කරන්න නැතුව ආපහු අර ക്ഷേම භූමියට ආවොත් එතනින්ම මතු භවයේ කපනවායි කියලා බුදුරජාණන්සේ සඳහන් කරා. අර උපදින කෙලෙස් රාශිය පිළිබඳව මතු භවයේ කපනවා මෙන්න මේ කැපිල්ල ඉගෙන ගත්තොත් එතන එතන එතන එතන පහළ වෙන තෘෂ්ණාව එතන එතන පහළ වෙන ආශ්‍රව ධර්ම මේක ඇබ්බැහියට ගියොත් කොච්චර කෙලෙස් ආවත් එයා දන්නවා ආරක්ෂක භූමිය. එයා දන්නවා උපේක්ෂාව තියෙන තැන. එයා දන්නවා නිර්මල තැන. නිසා භාවනා කරපු කෙනාට ඉස්සරහට යනකොට කෙලෙස් නොයනවා කියලා කතාවක් නැහැ. කෙලෙස් එන රූප පේනවා, සද්ද එනවා, ගඳ පේනවා. ඇත්තම කියනවා කොයි රූප පේනවත් කෙලෙස් එනවා. කොයි සද්දේ වුවත් කෙලෙස් වෙනවා. නමුත් අර හදාගත්ත ക്ഷേම භූමිය Tamanට ගමනක් යනකොට හැරමිටිය වගේ නැත්නම් ආරක්ෂක යන්ත්‍රයක් වගේ ආරක්ෂක මන්ත්‍රකගේ පාවිච්චි කරනකොට එයාට තේරෙනවා කලාව මේක දිගේ හිත පිට ගියොත් ප්‍රපංච කරන්න ගියොත් පුදුමාකාර කෙලස් තුගයක් එනවා. ඒක වළක්වන්න බෑ. ඒක හරියට මේ බල්ලෙකුට නැත්නම් කබරේකට බලුකුණක් දැක්කොත් එහෙනම් නොකා ඉන්න ගවට පුළුවන් නෑ ශික්ෂා කරක වෙන්න. කබරේකට පුළුවන් බලකුණක් දැකලා ශික්ෂා කරක වෙන්න. බල්ලෙකුට පුළුවන් මනුස්ස අසුචියක් දැකලා භාවනා කරන්න. ඌ ටික ගඳ හැවත් බැලුවේ නැත්තම් උන වගේලු. නිකන් ගිහලා ඉව කරලා හරි යනවා. ඒක දැන් අපේ හිතකට මොන කුණ තිබ්බත් ඒක ගිහලා පොඩ්ඩක් අත ගාලා ඉන්න යනවා. හැබැයි දන්නේ නැහැ මේ කොච්චර ෂේම භූමියක ඉඳලා යන්නේ කියලා. ඒ නිසා අවිද්‍යාව දුරු කරලා සංස්කරණය නැති කිරීමේ තවත් උපක්‍රමයක් තමයි Taman තනාගත් සතියේ ඉන්නකොට ආගන්තුකෝ පැපිනෙන අලුත් කෙලෙස් උපදවන්න පුළුවන් තැන් දැනගෙන ඒක ගියාට පස්සේ කනගාටු වෙන්න එපා. එතනilla නැවත Taman අර නිවැරදි තැනට හිතගෙන මේ ක්‍රමයේ දන්නවනම් එතන බුදුන් ඉන්නවා. එතන ධර්මයේ තියෙනවා. එතන සංඝයා දින ඕකට තමයි සීල කියන්නේ. අපි නතු මේ ගණන් කරන්න බැරි ශික්ෂාපත දෝගයක් කරන රකින්න සීලයට කියන්නේ සීලබ්බත පරාමාස කියලා. ඒවා නිකන් මේ කරේ දාගත්තට මොනවද දන්නේ. මේක ඊටට බොහොම වටිනා සීලයක්. පිට යනකොට අපව ගන්න දන්නවා. ආන්නේ විදිහට උපදින උපදින වේදනාවේදී නැත්තම් උපදින උපදින රූප සද්ද හරහායන මනාපමනාප දෙකේදී කර්ම රැස් වෙන්න දෙන්නේ නැතුව නැවතත් අර අදුක්කම සුඛ තියෙන මූල කර්මස්ථානයේ ඉන්න බැරි මොකද මූල කර්මස්ථානයේ නීරසයි ඒකාකාරී නිදිමතයි සැක උපදවන සුළුයි බය උපදවන උන් ওই ටික තමයි කෙලස් කියන්නේ මේ මේ නීරස නිසා ඒකාකාරී නිසා මේ හිත ඩක්කලා පිටපනිනවා ඊගාට එන මොකේට හරි මොකද ඒක රස නිසා මත් නෙමෙයි මේක නීරස නිසා මෙන්න මේ දෙක අඳුනාගත්තා නම් අර රසවත් වූ ව්‍යංජන අනුව්‍යංජන ගන්න අරමුණේ සිට නැවත නික්ලේශී වූ නීරස වුණත් විරාග දනවන මූල කර්මස්ථානට එන්න පුළුවන් නම් ඒකට කියනවා විරාග ධර්මයක් කියලා බුදුන්සේ සඳහන් කරලා තියෙනවා විරාගෝ සෙට්ටෝ ධම්මාණං ලෝකේ තියෙන ධර්මණි වැදගත්ම ධර්මයේ තමයි අර රස දනවන කෙලෙස් උපදවන තැන ඉඳලා මේ මූල කර්මස්ථානයේට මේ විරාගයේ තියෙන තැනට හිත ගන්න දන්නවනම් ඒ තමයි ශ්‍රේෂ්ඨම තපස. මේ ඔක්කොම ඒක ටික ටිකකට මොන දීලා තියෙනවා. මේක නැවත නැවත බහුලීගත කිරීම සඳහා තමන් gedara thore ඉන්නකොට හෝ නැත්නම් වෙනම මේකටම පාවල වාහන වෙලා භාවනා කරලා හෝ සක්මන් කරලා හෝ මේක කෙරුවොත් ඒ පිට යන අරමුණ නැවත අර කෙලස් නැති සතියට ගැනීමේ ක්‍රියාවලියේදී විතරයි කෙලස් කැපෙන්නේ. ඒක දැන දැන සිද්ධ වෙන්නේ. මට මේකේ ඉන්න පුළුවන් මට හොඳටම තේරෙනවා මේක රසයි කියලා. ඒ වුණත් මම අරසාව පිණිස මගේ හිත සතියට ගන්නවා. ඉරු යවට ගන්නවා. ආනපානට ගන්නවා. සක්මණට ගන්නවයි කියලා. ඒ ක්‍රමය, ඒ දැනුම හිතට වද්දාගත්තොත් මේ ලෝකෙ මොනම බලයක්වත් නැහැ. ඒක හිතෙන් අමතක කරන්න පුළුවන්. වැඩමුළුවකදී අපි එච්චරයි බලාපොරොත්තු වෙන්නේ. අපිට ඔක්කොම කරලා දෙන්න බෑ කියලා දෙන්න පුළුවන්. මේක යාන්ත්‍රණය. ඕනතරම් ඔය හිතට යන එනකොට රූප, ශබ්ද, ගන්ධ රස එනවා. හැම රූපයක්ම හැම ශබ්දයක්ම මධ්‍යස්ථේ වට නෙමෙයි හිත ඇදෙන්නේ. මධ්‍යස්ථේ වට නීරසයි. ඇදෙන්නේ තණ්හා ධනවාදයට. එක තද ද්වේෂය ධනවාදයට. එතන අනාරක්ෂිතයි. ඒක නිසා එතන කෙලෙස උපදින්න පුළුවන්. අනාරක්ෂිත තැන ඉඳලා මේ ආරක්ෂාව දෙන මැදට අත්‍යමජ්‍යතාවයට හිත ගන්න දන්නවනම් මේ මිනිස්සයා අපායට ගියාද? කෙලස් තියෙන තැනකට ගියාද? අර අතේ තුවාලේ නැති මිනිහා ගත බාජෙට අත දැම්මා වගේ කෙලසෙන්නේ නැහැ. මේක තමයි අපි ගෙදරක ගියාට පස්සේ එහෙම නැත්නම් සාමාන්‍ය ජීවිතය ගත කරන අනික් ගොල්ලන්ට ඒක කියලා දෙන්න යන්න එපා කරන්න කැමති නෑ ඒගොල්ලෝ. ඒගොල්ලන්ට ඕනලා තියෙන මේ දකින්නකොට අනිත් එකාට ඉස්සෙටි ඉක්මනට ගිහිල්ලා ඒක බලා ගන්න. ඒක අහගන්න ඒ දඟලන කෙනාට යන්න දෙන්න මොකද එයාට නාම සංසාරේ බය තේරිලා නැහැ. එයාට මේ ගැඹුරු ධර්ම තේරෙන්නේ නැහැ. අර සාති භික්ෂුවට ධර්ම විනයක උණුසුමක්වත් පැතිරෙන්නේ නැහැ. මේ පැවිදි වෙලා. ඒක ගැන කලබල වෙන්න එපා. ඒක නම් අපිට වගකීම බුදුහාමුදුරු දීලත් නැහැ. Tamanda කරන්න තියෙන ඒක බලලා මහත් ඔහමනේ හිටියේ මේ දකින්නකොට පැනලා ගන්න දැන් බලනවා. ඒ භික්ෂුවකට තියෙනවා භික්ෂු ගුණයක් ශ්‍රමණ ගුණයක් ලැජ්ජී කුක්කුච්චක කියලා. අදිස්ත්‍යයක් ආපු ගමන් පැවෙන්න යන්නේ. එයා ලැජ්ජී වෙනවා. මේක මගේ වැඩේට ගැළපෙයි දන්නේ කුක්කුච්චක කරනවා මේ අලුත්තර කරන්න ගිහිල්ලා මේ අලුත් රස විඳින්න ගිහිල්ලා අලුත් කාමයට ගිහිල්ලා සීන එකක් නැති වෙන්න පුළුවන් කියලා හැම වැඩකදීම තව කෙනෙක් විමසලා කටයුතු කරන ගතියක් තියෙනවා කාමයට යනකොට. අන්නේ වගේ තමන් මේ ලැජ්ජී කුක්කුච්චේ ගුණ ඇති කරගත්තොත් ඒක ශිෂ්ටාචාරයේ ඉහළම කෙලවර. බෞද්ධ ශිෂ්ටාචාර කියන්නේ ඕකට. අන්තිම මහත්ම ගති සදාචරින් ගති බයලජ්‍ය දෙක පිහිටනවා. මේ බයලජ්‍ය දෙක නැතුව මේ සතිය කොහේ ඉදිරියට යන්නේ? කොහෙවත් යන්න බෑ. සතිය නිකන් අසරණ වෙනවා. ඒ නිසා ඒ දකින දකින හැම වෙලාවකම මනාපමනාප පහළ වෙනවාමයි කියලා හිතන්න ඕනේ. මොකද මනාපමනාප පහළ වෙන්නේ නැතිදී නීරසදී අපි මුලින්ම අයින් කළා තියෙන්නේ. නිසා අපිට අදාළ වුණා නම් අදාළ වෙන්නේ මනාපමනාප හරහා. එතකොටම මේ මනාපමනාප නිසයි කර්ම රැස් වෙන්නේ චේතනා පහළ වෙන්නේ එච්චරයි ඒ වස්තුවේ නෙවෙයි කෙලස් තියෙන එකට පහළ වෙන මනාපමනාපේ. අන්න ඒක මගේ යුතුයකම 100%ක්ම මගේ යුතුයකම. අන්න ඒක ශික්ෂා වෙනවා නම් එතන විතරයි කෙලස් කැපෙන්නේ. ඒක යාට හොඳට පෙන්නේ පෙනී සිද්ධ වෙන්නේ. මං ඉස්සර නම් මේකට අනික් අයට කලින් ගිහිල්ලා කඩා වඩා ගන්න හදනවා දැන් ඕන කෙනෙක් කඩා වඩා ගත්තා වගේ මම අරසා වෙන්න හදනවා කියලා ඒ තණ්හාව ඇති වෙන තැන මනාපමනා පහළ වෙන තැනට මේ සතිය යොදාගෙන එහෙම නැත්නම් නැවත ඉතින්දලා සතියට හිත ගන්න ක්‍රමේ දන්නවනම් බුදුජානනාංශය සඳහන් කරලා තියෙනවා උත්තරාය චේපි දිසාය විහෙරති ස්වේව අරතින් සහති නැතන් අරති සහති. ඒ මනස උතුරු කුරු දිවයිනට ගියත් එයා කවදාවත් භාවනා පිළිබඳව අනබිරතියක් ඇති කරන්න යදන කොතනත් භාවනා කරන්න පුළුවන් කියලා. අනබිරතිය යාව ජය ගන්න බෑ. යාට අනබිරතිය ජය ගන්න පුළුවන්. දක්ෂිනායිචීපි දිහාය විරතිය දකුණු කුරු දිවයිනට ගියා. මට කවදාවත් මට මෙතන භාවනා කරන්න බෑ. අරක නෑ මේක නෑ කටින්නේ ඔය මොන කරදරේ තිබුණත් මගේ භාවනාව මම පවත්තන මම අලුත් කෙලෙස් උපදවන්නේ නෑ. නැගෙනහිර දිශාවට ගියත් බටහිර දිශාවට ගියත් මේ මිනිස්සයා හදාගත්ත මේ ධර්මය දෙවියෙකුට, මිනිස්සෙකුට, බ්‍රහ්මයෙකුට, රජෙකුට, ශ්‍රමණයෙකුට කවදාවත් නිග්‍රහ කරන්න බෑ කියනවා. කොහොමදක නිග්‍රහ කරන්න බෑ. යා නිතරම බලන්නේ මම මේ දැනට කෙලෙස් නැතනක දන්නවා. පුළුවන් තරම් එතන ආදර්ශයට අරගෙන යන වෙලාවේ මම මෙතෙන් ආපහු ගන්න. ඒක නිසා ඒ ඒකට ආර්ය වංශ ප්‍රතිපදාවේ තමයි ගොඩක් ওই විස්තර සඳහන් කරලා තියෙන්නේ. ඉතින් ගියාට පස්සේ ඒ චිත්තං ජම්බෝන දස්සේව කෝතං නින්දිතු මරහතුන් කියලා කියනවා. යාගේ දඹ රත්තරණක් වගේ යාගේ හිතට මොකාටනම් නිඳ කරන්න පුළුවන්ද කියලා. මොන කෙලෙසෙද තිබ්බත් යා කෙලෙසෙ දැනගත්තකම ආපහු එනවා ඒක හරියට පහන් දැල්ලකට කුරුළු පිහට්ට ලං කරා වගේ. පහන් දැල්ලට කුරුළු පිහට්ට ලං කරපම කුරුළු පිහට්ට ලැජ්ජ වෙලා උණු විභාග පස්සෙන් පස්සෙන් පස්සෙන් පස්සට. පහන් දැල්ලකට ප්ලාස්ටික් නූලක් ලං කරන්න උණු වෙවි උණු වෙවි උණු වෙවි වෙවි පස්සෙන් පස්සෙන් පස්සෙන් පස්සට එනවා. යා පැනලා දෙන්න යන්නේ නැහැ. කඩදාසි කැල්ලක් වගේ පෙට්‍රල් එකේ පැනලා දෙන්න යන්නේ. අපි මෙතෙක් කල් කෙරුවේ කඩදාසි තමයි. පෙට්‍රල් තමයි. ගින්දර එන්නේ ඉස්සලා අපි පැනලා දෙනවා. දැන් නැහැ. ඒ උණුසුම වදිනකොටම රාගය එනකොටම පස්සෙන් පස්සෙන් පස්සෙන් පස්සට එනවා. මෙතෙන්ද ගිය කෙනෙකුට මේක ආගය කරන කෙනෙකුට මේකේ උණුසුම වැඩිච්ච කෙනෙකුට අපි ඉන්න සමාජයේ කවුද මේ ගුණේ තියෙන්නේ කියලා ෆීල් එකක් එන්න පටන් ගන්නවා. තවත් කාටද මේ වගේ බවට බය තියෙන්නේ? බවට ලැජ්ජා තියෙන්නේ නැත්නම් දවල්ම කියලා කරාතනිය සෙල්ලමක්ද ගෙනියන්නේ? එහෙනම් ඇත්තටම බවට බයද තියෙන්නේ කියලා අල්ලන්න සත්පුරුෂයා දැනගන්න ආර්යයන් වහන්සේ දැනගන්න තමන්ලක මේ ගුණේ තියෙනවා නම් තේරෙන්න පටන් ගන්නවා අහවලා නම් යාම බේරගෙන වැඩ කරන්න කියලා. ඒක කවදාවත් පුත් බල්ලා ගන්න බෑ. ඒ මනුස්සයා කියන්නේ ඉන්නෙත් නෑ. නමුත් Taman දිනු කරා නම් මේ ලැජ්ජ බය තියෙන අකුසල් යන පැත්තට එනකොට පහන් දැල්ලට ලක් කරපු කුරුළු පිහට්ටක් වගේ පස්සෙන් පස්සට එනවනම් එහෙනම් ඉතින් එයාට බුදුහාමුදුරන්ගේ කල්යාණ මිත්‍රත්වය ලෝකේ කොහේ හිටියත් ලැබෙනවා. ධර්මයේ පොතක් සූත්‍රයක් කියවනකොට කාටවත් තේරෙන අර්ථ තේරෙන්න පටන් ගන්නවා. ඒක උඩ තේරෙන සංඝයා කියන්නේ කවුද කියලා. සංඝයා කෙනෙක් ටට්ට ගාලා සියන්නිකාය පැවිදි කි රාමඤ්ඤිකාය පැවිදිච්ච කට්ටිය නෙවෙයි කෙලෙසියක් දකින්නට බය වෙලා ආරක්ෂක භූමියක් හදාගෙන තියෙනවා යුද්ධ පිටියේ බංකරේ වගේ යාටක් ගාලා ආපහු බංකරේට එනවා එතකොට තේරෙනවා මම මේ ටික අත්තද ළඟා ගත්තේ ළඟා කරගත්තේ සීල නිසා ප්‍රඥාවක් කවදාකවත් එන්නේ නැහැ සීල නැතුව ඒ නිසා මම තවදුරටත් සීලේ තහවුරු කරොත් සම්මා වාචා සම්මා කම්මන්ත සම්මා ආජීවයෙන් මේ වැඩෙන ඥාණය දිගින් දිගට දිගින් දිගට වැඩෙන පටන් ගන්නවා එහෙම වැඩෙනකොට බුදුහාමුදුරුවෝ අහනවා ඒ සංඝයාගෙන් මහනි මම දැන් මේ කියන විදිහට මේ කෙලේශයක් ඇති වෙන්න ඕන වෙලාවක ඉඳ තියෙනවා. ඒකෙදි මේ ආරසා වීමේ ක්‍රමය උඹලා මේ පිළිගන්න මේ මම මේ බුදුහාමුදුරුවෝ කියපු නිසා ලොක්ක කියපු නිසාද කියලා. එහෙම නැත්තම් මේ පොතේ පතේ තිබුණ නිසාද? එතෙන් කවුරුර බලපෑමක් කරපු නිසාද? නැත්නම් උඹලම අත්දකලාද කියලා. අර ශාති භික්ෂුවට ඒ ටික වෙලා නැති නිසා භික්ෂුන් වහන්සේලා අහනවා මහණනි මම මේ කියන දේ උඹලා මේ පිළිගන්නේ මේ මගේ බුදුහාමුදුරුවෝ කියනවා කියන නිසාද එහෙම නැත්නම් අන්‍ය තීර්ථකේ කියපු නිසාද වෙන සාස්ෘණ වහන්සේ තමයි කියන නිසාද බයටද නැත්නම් උඹලා අත්දකලාද කියලා. ඒක කියන්නේ නෑසන්ස අපි අත්දකලා තින්නේ කියලා. ඒකට බුදුහාමුදුරුවෝ කියනවා නෝකටයි මහණ සාන්දෘෂ්ටිකයි කියලා කියන්නේ. තමා වශයෙන් දකින්නයි කියලා කියන්නේ ඕක. බුදුහාමුදුරුවෝ කියපු නිසා සුද්ධ ලියවිල්ල තිබුණ නිසා බයට ටැක්ස් ගෙවන්න වෙයි අපාය යන්න වෙයි කියලා බයක් නෙමෙයි මෙතන තියෙන්නේ. එතන එතන තේරෙනවා. එතකොට ආනාපානසීම සාන්දෘශික ධර්මයක්. අකාලිකවද ප්‍රතිඵල දෙන්නේ කරලා ප්‍රතිඵල එනකම් ආදායක් ඉන්න වෙයිද කියලා. නෑ හැම එක කරනකොටම ප්‍රතිඵල එතනමයි. මේ කිලෙස් සහිත තැනක හිත තියලා එතින් මට සත්‍යමත් තැනකට හිත ගන්න පුළුවන් කියන එක කරනකොටම වෙන්න තියෙන අකුසල් කැපිලා ඉවරයි. ඒකට මේ අකාලිකවමයි සිද්ධ වෙන්නේ. මේ ආත්මේ බුරියානි දාන ජීව ඉන්දියාප්පන් දාන දීපා ළමනවෘති බුරියානි හොම්බේ කතා නැහැ. ඒ ආගමේ තියෙන්නේ. මේ ආත්මේ ඉන්දියාප්පන් දීපන් පුළුවන් තරම් ළමනාතුමට ලොකු බුරියානි කම් වෙනවා කියවම කට්ටිය පොළේ වෙනවා ඉන්දියාප්පේ පූජා කරන්නේ. ඒ දෙන්නේ ඉන්දියාප්පේ නැති කරන්නේ මේ ඉන්න තියෙන බුරියානික ගන්න. අන්තිමට ඉන්දියාප්පෙත් නැහැ බුරියානිත් නැහැ. අයි මේ මේ භාතිය පිටලා නෙවෙයි කටයුතු කරන බඩ වඩා ගන්න නෑන්නේ කතාව. මේකේ එහෙම එකක් නෑ. මේක එතනම අකාලිකයි. එහිපස්සිකයි ඕපනයිකයි. බුදුසසුනේ සඳහන් කරනවා ඔය නීතාර්ථ නීයාර්ථ වගේ දැන් මම උඹලට පෙන්නලා දුන්නා නේද? උඹලා මෙතෙක්කල් දන්නේ නැති එකක්. මේ જાතිය නිසා ජරා මරණ වෙලා. මේක කියනවා නීතාර්ථය කියලා මෙහෙවීමෙන් නොපෙනිච්ච දෙයක් පෙන්නනවා. දැන් උඹලා දැනගෙන හිටපුවාත්යක් තියෙනවා. ඒතර නීයාර්ථය කියනවා. ධර්මය උපනීයති අපිට තේරෙන්නේ නැති අලුත් අර්ථකථනයක් ඇතුළට යෑමක් උපනයනය කරන ගතියක් තියෙනවා. ඒකට ධර්මයට අපි පාව දෙන්න ඕන. ජීවිත කය දෙක පාව දුන්නාට පස්සේ ධර්මෙ gediya පිටින් බාර ගන්න. කිසිසේත්ම සැක කරන්න එපා. එතෙන් යන්න සෑහෙන දුරක් යනවා. ගියාට පස්සේ මගේ වචනෙන් කියනවනම් එයා කන්වේ බෙල්ට් එකට තිබ්බා වගේ තමයි ඊට පස්සේ කැරගෙන යනවා. ගරන් ගිල ඔක්කොම කැලිෆිට් කරලා ප්ලාස්ටික් එකකින් හොදලා ප්‍රයිස් එකක් ගහලා එළියට දානවා. ඒ උඩ තියෙන ප්‍රොඩක්ට් එක නටන්න ඕනේ නැහැ. යාට ඒ කැලිටි එක හරියනවා. අපි වෙලා තියෙන්නේ අක්කා වෙනවා, අයියා වෙනවා, කොතනකවත් අරින්නේ නැහැ ධර්මයට ඉඳ. හැමදේම ඇඟිලි ගහනවා. යම් මට්ටමකට ගියාට පස්සේ උපනයන කරන ගතිය හොඳටම තේරෙනවා. මම තව rahat වෙලා නැහැ. කෙලෙස් නැතිව නැහැ. හැබැයි හොඳටම දන්නවා කෙලෙස් තියෙන තැන ඉඳලා නැත්ැන්ට යනවා. එහෙනම් නේ උපනීයති ලෝකේ. ධර්මයේ තියෙන ඕපනයි ගතිය. සන්තුෂ්ටිකයි, ඒයි පාතිකයි, ඕපනයිකයි. ඒව බලව කියලා පොට්ටේකට උනක් පෙන්න දෙහැයි. පොට්ටේකට උනක් කියස හැකි මෙන්න මෙතන අයඹල වරද්දාගත්ත දැන මෙන්න මේ කරලා බලපන්. හැබැයි ඒක ප්‍රතික්ෂේප කරලා පැත්තකට වෙන කතියක් ඇති. ඒක ප්‍රශ්නයක් නෑ. කර බැලුවොත් ප්‍රතිඵල තියෙනවා. සම්දුට්ටිකයි ඒ වගේම පච්චත්තම් වේදිතබ්බෝ විඤ්ඤෝහි. තමන් ප්‍රත්‍යක්ෂ වශයෙන් තේරුම් ගන්නද ඥානান্তයට විතරයි පුළුවන් මේ. එහෙම නැත්නම් මේ දන් දීලා නිවන් දකින්න පුළුවන් වෙයි. එහෙම නැත්නම් මේ පින් කරලා නිවන් දකින්න පුළුවන් වෙයි කියන එක සදාචාරවාදී ඇත්ත. ආගම පැත්තෙන් ඇත්ත. නමුත් නිවන් දකින්නවා කියන එකට මේ වැඩපිළිවෙල අවශ්‍යයි. ඒ නිසා යම් කිසි කෙනෙක් තමයි මේ වඩා ගන්නලද මේ සති මාත්‍රාව තමයි මේ හැම එකටම උදව් වෙන්නේ. ඒ සති මාත්‍රාට වාංගු වෙලා තමයි වෙන්න තියෙන අකුසල් නොවෙන්න කටයුතු කරන්නේ. ඒක පරියන්කේදී විතරක් නෙවෙයි. සක්මනේදී විතරක් නෙවෙයි. දිනදා වැඩවල විතරක් නෙමෙයි භාවනා මධ්‍යස්ථාන. ගෙදර ගියාට පස්සේ වුණත් මේ ධර්මයේ කඩන්න කවුරක්වත් නැහැ. මේ ධර්මයේ වළක්වන්න කවුරක්වත් නැත්තේ නෑ. ඒක නිසා බුදුරජාණන්සේ සංඝයාට මතක් කළා කියනවා මහණෙනි මෙන්න මේ අපි දැන් ඉන්නේ කෙලෙස් වල ප්‍රශ්නයක් නෑ. මෙන්න මේක තමයි කෙලෙස් කපන ක්‍රමය. තණ්හා ක්ෂය කරන ක්‍රමය. ඒ නිසා මේ සූත්‍රය තණ්හා සංකේ විමුක්තිය කියලා බාරගන්නේ. කෙටියෙන් මම මේ උඹලට කියලා දුන්නේ තණ්හාව දුරු කරන ක්‍රමය. දැන් සාති භික්ෂුව ඉන්නේ මහා තණ්හා ජාලයක. සාති භික්ෂුව ඉන්නේ මහා සන්නා සංඝාටයක. යාට ඒ තණ්හාවත් අයින් කරන්න බෑ කියලා මේ සූත්‍රය දේශනා කරලා ඒ සූත්‍රයට නම තියන්නේ සරුවචනාංශයමයි. ඒ නිසා මේ සූත්‍රයට දැන්න තණ්හාව තියෙන කට්ටිය කියලා නුසුදුසක් නෑ. දැන්න තණ්හාව ඇති වෙන්නේ කොහොමද? ඒ ඒ තන දකින ආහන ගන්ධ රස පහස විඳින හැම දෙයකින්ම මනාපමනාප පහළ වෙන්න පුළුවන් නම් අනාතයි. ඒ මනාපමනාප පහළ වෙනකොට ඒක අරසයි ස්ථාන ගේන දන්නේ නැත්නම් අනාතයි. අසරණයි. ඒකට බුදුහාමුදුරන්ට වැඳලා කරන්න දෙයක් නැහැ. බුදුහාමුදුරන් වඳින එක නෙමෙයි කරන් තියෙන්නේ කියන බණේ අහගෙන මේ මනාපමනාප පහළ වෙනකොට ඒක සංකත බව, පටිච්ච සමුප්පන්න බව, ඕලාරික බව මේ පොඩ්ඩකට ඉස්සලා තිබුණ නැති එකක් මේ පහළ වුණේ. අනේ ඒ මතුවෙන මනාපමනාප දෙකට වඩා මේකේ මතුවෙන පුළුවන් කෙලස් කඳ දැනගෙන සත්‍ය ආරක්ෂක ස්ථාන මේක ගේන්න දන්නවනම් ඒ කෙනාට මේ සංසාරේ පුරාට ගෙනාපු එහෙම නැත්නම් කියනවනම් මේ මෝහ පටල කපන්න බලුවා. චිත්තක්ෂණයේ කැපිල්ලක් මේ උගන්වන්නේ මේක ඇබ්බැහි වුණාට පස්සේ ක්ෂණ මාත්‍ර වශයෙන් මේක අල්ලගත්ත එක ඇබ්බැහි වුණාට පස්සේ අපිට නොදැනෙන ජවයකට යනවා නොදැනෙන ගැම්මකට යනවා ඒක පිළිබඳව කිසිම සැකයක් සරුවචනාංශට නැහැ සරුවචනාංශ අවශ්‍යලා තියෙන්නේ මේක තොල අංකිතකට ගාවලා දෙන එක මතු කරලා දෙන එක මතු කරාට පස්සේ එයාම සත්පුරුෂයෙක් නම් සද්ධර්මයේ තේරිච්ච කෙනෙක් නම් යෝනිසමංස්කාරය තියෙනවා නම් ඒකට දහසකුත් එකක් ක්‍රම හොයනවා එතනදිත් මගේ පුද්ගලික මතය මේ තමයි මේ දැනගත්ත ක්‍රමය ඉක්මන් කරන්න යන්නත් එපා. කරපු ගමන් අනා ගන්න. මේක බොහොම හිමීට වේගෙ ගන්න ඕන. පටන් ගන්නකොට බොහොම හිමීට වේගෙ ගන්න නැතුව මේ ඉක්මන් වෙන්න ගියාම ඒ හරහත් විඥානයයි, මාන්නයයි, තෘෂ්ණාවයි, මමායනයයි වැඩෙනවා. ඒ නිසා සොලෝ එකේ යන සාමාන්‍ය සොලෝ එකේ යන්නේ කරාට දුර ගමනක් ඇද්ද හැකි. පැහෙන්න ගියොත් මේකෙදී වුණත් මේ හයි ටෙන්ෂන් වයර් එක අල්ලගත්තා වගේ ගැහෙන්න සිද්ධ වෙනවා. ඒ නිසා දැනට ලැබිලා තියෙන තොරතුරු ටික සහ අත්දැකීම් හොඳට ඕම ප්‍රමාණවත් මේක දිගට කරගෙන යන්න. ඉතින් හැම කෙනාම අදිෂ්ඨානයක් ගන්න ඕනේ. මේ බුදු කෙනෙක්ගේ උණුසුමක් ලැබිච්ච වෙලාවක්, ධර්ම විනය උණුසුමක් ලැබිච්ච වෙලාවක්, අප කරා පණවිඩය ලැබිච්ච වෙලාවක්, හොඳ වෙලාවට අපි වෙලාවේ සීලක හිටියා. දැන් මේ සාසනය රකින්නයි කියලා කියන්නේ විෂ්ණු දෙයියන්ගේවත් ආසන බාරදාරිකාරි දෙයියන්ගේ වැඩක් නෙමෙයි මගේ වැඩ. ඒ නිසා මම මේ ශාසනය ගැන ගෞරවයි. මේ ඇති කරගත් අප්‍රමාණ ධර්මයේ සති ධර්මේ පුළුවන් තරම් වඩන්න ඕනේ. මේ ශාසනය රකින්න අදහසින්ම නෙවෙයි මේ කරන්නේ තමන්ගේ තෘෂ්ණාව ගෙවන අදහසින්. ඒකෝනේ මේක පුද්ගලික ආත්මාර්ථකාමී වැඩක් කියලා ලෝකයා කෑ ගැහුවට එහෙම වඩන කෙනාගෙන් නිකුත් වෙන සෞඛ්‍ය සම්පන්න කම්පන වේගයේ පවා ලෝකේ ශාන්තිදායක කරනවා.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 හොඳයි අපි පුරුදු පරිදි මුදිතා ශීර්ෂයේ විනාඩි සල්පයක් ගන්නමු ඊතාවතා ചാති ගාථා සජ්ජායනා කරලා මේ ජනිත කුසලය මුදිතා ශීර්ෂයේ අනුමೋದනා ශීර්ෂයන් සියලු ලෝකවාසී සත්‍යයන් සමග අදා වේදා ගැනීමට ඊතාවතා චගම්මේහි සම්බතං සබ්බේ දේවා අනුමෝදන්තු සබ්බ සම්පත්‍ති සිද්ධියා එත්තාවතා ච කම්මේ සම්බතං පුඤ්ඤ සම්පදං සබ්බේ භූතා අනුමෝදන්තු සබ්බ සම්පatti සිද්ධියා එත්තාවතා ච කම්මේ සම්බතං පුඤ්ඤ සම්පදං සබ්බේ සත්තානුමෝදන්තු සබ්බ සම්පatti සිද්ධියා ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවානාගාමනිත් පුඤ්ඤන්තං අනුමෝදිत्वा චිරං රක්칸තු ශාසනං ආකාශට්ටා ච බුම්මට්ටා දීවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිत्वा චිරං රක්칸තු දේශනං ආකාශට්ටා ච බුම්මට්ටා දීවානාගා මහිද්దికා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 ඉමිනා පුඤ්ඤ කම්මේන මාමි බාල සමා සතං සමාගමෝ හෝතු යාව නිපානපත්ත්‍ය ඉමිනා පුඤ්ඤ කම්මේන මාමි බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිපානපත්ත්‍ය ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමු සතං සමාගමු හෝතු යාව නිබ්බාන පත්‍ත්‍යා සාදු සාදු සාදු